ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය සපපෙලා තියෙන්නේ අපි ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා සීලම දෙනවා tempත් වෙලා සාදුකාරය නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චයාති අයමේ කානුපස්සනා උපදීන් සේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං තුතියානුපස්සනාති සතා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාකච්ඡාවෙන් සම්බන්ධ කරගත්ත පරිදි වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ මූලික තේමාව නැත්නම් මාතෘකාව වශයෙන් ਸਰවචනාංශ විසින් දේශනා කරන වෙච්ච ද්වේතානුපස්සනා සූත්‍රය ඉදිරින් තියාගත්තා. ඉතින් ද්වේතානුපස්සනා සූත්‍රයෙන් සර්වචන් වහන්සේ අද කාලේ වචනෙන් කියනවා නම් මේ සාපේක්ෂතාවාදය තාමත්ම සාපේක්ෂතාවාදී මුල්ම ගුරුවරයෙක් විදිහට තාමත්ම ප්‍රායෝගිකව මේ විශාල ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒකල ඒ සාපේක්ෂතාවාදය දන්න කෙනාට මේ අමාරු භ්‍රමචර්ය ලේසි කරලා දෙනවා. ඒ සාපේක්ෂතාවාදය දන්නේ නැති කෙනාට ඉවර මේ වැඩේ කරන්න බැරි වෙන්නේ නමුත් ගොඩක් කල් යනවා. ඉතින් ඒ නිසා මේ සාපේක්ෂතාවාදයෙන් තමයි ද්වේතානුකෂණාව කෙරෙහි සුතමේ ඥානය කෙරෙහි විලා ගන්න කෙනාට තමන් යන ගමනේ තියෙන කෙටි මාර්ග ෂෝට් කට්ස් ගොඩාක් අවුල. ඒ නිසා මේ ද්විතානුපස්සනා ක්‍රමය විපස්සනා යානික යෝගාවචරයට තවත් මානසික අභ්‍යාසයක් වෙන අතර සමථ යෝගාවචරය බොහෝ විට ගැඹුරු වෙඩි කියලා තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාන්න ඉඩ තියෙනවා. පැත්තකට දානවා කියලා කියන්නේ අගෞරව කරනවා කියන එක නෙවෙයි ගෞරව සම්ප්‍රයුක්තව බහන කරන්න ඉඩ තියෙනවා ඒ නිසා සභාවකට ප්‍රේක්ෂක මණ්ඩලයක ඉදිරිපත් කරාම හැම කෙනාම මේක අගය කරයි කියලා හිතන්න අමාරුයි කිසිනම සාරවත්යන් වහන්සේ දේශිත ධර්මයක් නිසා අර අග්‍රබලයේ නොලැබුණත් කාට හරි ඒ සර්වචනාංශයේ තියෙන දේශනා විලාස සර්වචනාංශයේ තියෙන විවිධ ක්‍රමවලට විසිතුරු කරලා කියන්න පුළුවන් ගතිය කෙරෙහි ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඊට පස්සේ කාලීනව මේ දැනුවත්තු පඬිතියෝ විද්‍යාඥයෝ කියන සියලු දෙනාටම කලින් මේසා සූක්ෂම ප්‍රායෝගික ක්‍රමයක් මේ අනෙකුත්කම ලක්ෂයක් අතර එකක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මුද්‍රණානික ප්‍රධාන ගැනීමක් නෙවෙයි. ප්‍රධාන ගැනීම මේ ද්විතාන ප්‍රශ්නාව ආහා ඉදිරිපත් කරනවා. අපි ඊයේ ඒ දිථානපසනා සූත්‍රයෙන් නැත්නම් දේශනා මාලාවට ආරම්භය ලබා ගනිමින් ඉදිරිපත් කළේ සර්වචනාංශයේ පළවෙනිම නාටකයේ පළවෙනිම ජවනිකාව යම් කිසි කෙනෙක් දුකත් දුකේ හට ගැනීමත් දැනගන්න ඉඩ තියෙනවා ඒක නිසා යාර සංවේගය පහළ වෙනවා ඒක නිසා ආසන ප්‍රඥාසංශය හොයාගෙන යන්නේ. ඒ දුක සහ දුකේ හටගන්න පිළිබඳව හැඟීමක් නැති මනුස්සයෙක් ආගමක් නැහැ. ආධ්‍යාත්මයක් නැහැ. යථාමත් ඒ කාමයේ විදිලා ගත කරනවා. ඒක නයිලකට හොයා යෑමක් කරන්නේ නැහැ. දුක වැටහිච්ච දුක කෙනෙක් දුකින් කෙනෙහිච්ච කෙනාට පමණයි ශ්‍රද්ධාව. දුක්ඛ උපනිෂා ශ්‍රද්ධා කියලා කියනවා. ඒ නිසා අපි මෙතෙන් මේ රැස්ුනේ අපි අපි පුද්ගලිකව අපේ ජීවිතයේ කියා ගන්න බැරි දුකකට මුහුණ දීලා අපි දන්න හැම ගහන් ගැටයක්ම දාලා බැරි වෙලා ඒ නිසා තවත් හොයනකොට මේ සර්වඥාන්සේ කාරණේ ඥානෙ සද්ධර්මය පිටියේදී ගත කරන සංඝයා යතරකින සීලය වගේ දෙයක් ඉතින් අපිට පොඩි ශ්‍රද්ධාවක් ඇතිවලා තියෙනවා. නිසා දුක්ඛ උපනිෂා ශ්‍රද්ධා දුක නිසායි අපිට මේ අදහන්සලු ගතියක් ඒ වගේම සොයායන ගතියක් තියෙනවා. සද්ධාජාතෝ උපසංගමයි. සද්ධා ඇති වුණාට පස්සේ එළ එළබෙනවා. හිතෙන් යනවා බලනවා මෙතෙන් යනවා බලනවා. ඒ අනුව තමයි අපිට සර්වචන් වහන්සේ සර්වචන් ධර්මය සංඝයා ඒ අනුව තමන්ගේ ශික්ෂාව වගේ දේවල් ඇති වෙනවා. ඉතින් ඒක නා සාමාන්‍යයෙන් සර්වචනාච විස්තර කරන මේ යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ යම් ධර්ම කොටාශක් මේ ලෝකේ පහළ වෙනවනම් මේ සියල්ලටම හේතුව දුක්ඛ සත්‍ය තමයි සීල ධර්ම වල එක පැත්තක් ඕනම දුකක් හට ගන්න හේතුව සර්වඥාන්සේ විස්තර කරනවා දුක ගැන කියනවට වැඩිය දුක හට ගන්න හේතුව ගැන කියීම නිසා සර්වඥාන්සේ මූල හේතු වාදී පාඩපත් කරනවා ඉතින් මේක දර්ශනයක්. ඉතින් බුදුජානනාථේ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ විදිහට දුක සහ දුකේ හේතුව දැකගෙන දැනගන්න යම් ප්‍රමාණයකට පියවරක් ඉදිරියට අභීචව තිබ්බට දුකේ නිරෝධය සහ නිරෝධ මාර්ගය කියනකොට තිබ්බ බය පිටිපසට ගන්නවා. ඒගොල්ලෝ හිතනවා දුක ඇති වෙන තරම් ලේසියෙන් දුක නිරෝධය කරන්න බෑ. ඒකට දසපාරමිතා පුරන්න ඕනේ නැත්නම් හේතු ප්‍රතිසංගිල ගන්න ඕනේ. ඒකට මෛත්‍රී බුදුහාමරටකම් එන්න ඕනේ. අපි නිකම්ම නිකන් නරපණුවෝ අපිට දුක විතරයි අපිට දුක නිරෝධේ නෑ කියන්නේ. නමුත් මේ කොලේ උඩ පැත්තේ යට පැත්ත වගේ උඩ පැත්ත දුක නෑ යට පැත්තේ නිරෝධේ. ඒක ඒ විදිහට බාර ගන්න විශාල රැඩිකල් වාදී හැඟීමක් ඕන. විශාල විප්ලවීය කල්පනාවක් තියෙනවා. එනිසා බුදුදහමේ කියනවා දුක සහ දුකට හේතුව පිළිගන්න අපි අභීත ඉදිරිපත් වුණා. ඔය දුක තරම්ම දුක්ඛ නිරෝධයත් එතරම්යි. දුක්ඛ නිරෝධ මාර්ග ප්‍රතිපදාවයි එතරම්යි. ඉතින් අපි මේ දෙක සම්පූර්ණ දෙකක් කරගෙන මේක දුක විතරයි තියෙන්නේ. මේ බුද්ධ ශාසන ඉවරයි. ඒ උලම් බෑලා අනිත් බුද්ධ ශාසනය කෙනකන් එන දුක්ඛ නිරෝධය ඇති කරන්නේ. ඒසයද ඒ නිරෝධයට මාර්ගය හොයාගන්න අයියෝ පමයි. අපි පස්සේ බලමු. මයිටි බුදුහාමුදුරුවෝ එන එනකන් ඉමු කියලා. අපි මොන්ඩිසෝරි පන්ති ඉගෙන ගන්නවා දැන් ඊගාට ඉස්කෝලේ යන්න. ඒ ධර්මතම ධර්මයේ තියෙන සජීවිකම නැති වෙලා තියෙනවා. ඒක හේතුක නෙවෙයි වෙලා තියෙන්නේ. ගොඩාක් හේතු තියෙනවා. ඒ අනුරාධපුර යුගයේ වගේ අපේ ශාසනයේ ඉන්නේ මෙන්න විදිහට කරනවා ලංකාවේ සිංහල බුද්ධ ශාසනය ස්වර්ණමය යුගයේ වෙනකොට මේ Nirodhe කියන එක Nirodha මාර්ග ප්‍රතිපදාව කියන එක ඉච්ඡර දුර තිබුණා නෑ. ඒ නිසා යම් කිසි පැවිද්දෙක් හිටියා මේ පැවිද්දට ඇඟිල්ල දික් කරලා කියන්න බැරිලු මෙයා මාර්ග බලයක් ලැබලා නැහැ කියලා. හැම කෙනාම මාර්ග බලයක් ලැබලා බලයි. ඒ වගේම පින්නපාත වඩිනකම් ගන්තුලකට තියෙන පාත්‍ර ශාලාවේ සමහර විටක සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා කන්ද ටිකක් බීලා පිට පාටි වෙලා වෙනකන්. ගමක් ගමක් ගාණේ වගේ අම්බලමක් නැත්තම් පාත්‍ර ශාලාවක් තිබිලා තියෙනවා. ආගන්තුක යන සංඝයාට ඉන්න කිසිම පාත්‍ර ශාලාවක් ලංකාවේ තිබිලා නැහැ. මෙතන ඉඳගෙන රහත් ස්වාමීන් වහන්සේනම කරහත් වෙලා නැහැ කියලා. හැම ආසන ශාලාවක්ම සංඝයා වහන්සේනම ආඩ්‍ය කරලා තියෙනවා. විපැතුරක් වෙලා ගන්න බෑ. ආශ්‍රයෙන් යන සංඝයාගේ එවනල නිසයි කියලා මෙයා කතාවකට කියනවා. කතාවට කියන එක ඒ නිසා Nirodhe ළඟ තිබිලා කියනවා. මේ විදේශ ආක්‍රමණ නිසා දෝ එනනම් වෙන අපේ ලීචිතත් පහසුවටත් කීටි ක්‍රම හොයන නිසා දෝ දැන් අපි දුක සහ දුක හේතුව ගැන හරියට කතා කරනවා. කවුරු කිව්වොත් මේ ආත්ම ජීවණියක් දකින්න පුළුවන් කියලා උඩින් ඉඳලා බිම බලනවා මනුස්සයා දිහා මීයකට වයර් මාරු වෙලා වගේ. එහෙම කොහෙද දැන් මේ කාලේ නිවන් දකින්නේ මේ කාලේ කොහෙද මන භාවනාවක් කරන්නේ මේ කාලේ කොහෙද ධ්‍යාන භාවනාවක් කරන්නේ. එහෙනම් ඔළුව තරක් වෙලා වගේ තමයි ඉතින්. ඉතින් ඒක හොඳටම දන්න භාවනා ලෝකයේ ඉන්න යෝගාවචරයෝ සමහරට යෝගාවචරයොත් ඒ මල්ලිමයි. එනිසා කවුරු හරි කිව්වොත් මේ සියලු වැඩ කටයුතු අතහැරලා මම මේ Nirodhe දකින්න උත්සාහ කරනවා. නිරෝධ මාර්ගය හොයා ගන්න උත්සාහ කරනවායි කියලා. ඒ මනුස්සයට ගල් ගැව්වේ නැත්නම් ඇති. ප්‍රසිද්ධියේ හිටවල කණෝක බදලා ගල් ගහලා මැරුවේ නැත්නම් ඇති. මරණ හරියක් මරන්නේ මුස්ලිම් මිනිස්සුක කතෝලික නෙවෙයි බෞද්ධයමයි. ඒකයි ඒක ලස්සනම කෑල්ල. ඒ ඒ විදිහට ප්‍රතික්‍රියා කරන බෞද්ධයමයි. මොකද ඒගොල්ලෝ අහන්නේ එක උන වාගේ මේක මේ මේ දුකෙන් ගැලවුම් මාර්ගයක් තියෙනවා කියන්නේ. ඒ තරම් අපි දුක උපාධි කෝට් එකක් වගේ පොරවගෙන ජීවත් වෙන්න හදනවා. ඉතින් මුද්‍රාස කියනවා යම් කිසි කෙනෙක් දන්නවනම් මේ දුක සහ දුකට හේතුව යම්තා ප්‍රසිද්ධ දේතාක් නිරෝධය සහ නිරෝධ මාර්ගය ප්‍රසිද්ධයි. අපිට මේක උස්සලා බලා ගන්න බැරිකම තියෙනවා. ඒ විප්ලවීය දැක්ම නැහැ. ඒ දුක සහ දුක හේතුව විනිවිද දකින්න බෑ. විපස්සනා කරන්න බෑ. ඒකට හිතනවා අපිට ආයුධ ටික කෙවිලා තියෙන්නේ මයිචු බුදුහාම වෙන්න ඕනේ. ඒ නිසා අපිට පාරමිතා පිළිලා කියලා নানা ආකාර කරමු. මේ කෙසේ නමුත් පසුගිය අවුරුදු 10 15 20 30 තුළද මේකේ සුළු පිළිසකගේ වෙනසක් ඇති වෙනවා කියනවා. යැත්තන් මේ අනුන් කියන දේවල් වුණා ඒගොල්ලෝ අපිට දුක සහ දුක හේතුව තේරෙනවා නම් නිරෝධය අපිට ලැබුණ නැතත් ප්‍රශ්නයක් නෑ අපි මේක කරන්න ඕනේ කියලා පැත්තට යනවා. මේ මිනිස්යා Taman දකින්න ශක්තිය ප්‍රමාණය හැටියට තමන්ගේ ජීවිතය හැර ගන්නවා. ඒකට නිරෝධ මාර්ග ප්‍රතිපදා කියලා කියනවා. ඉතින් මුතජනාංශය සඳහන් කරන මේ දුක දුකට හේතු වගේම නිරෝධය නිරෝධ මාර්ගයත් කියන දෙක එකිනෙකට ප්‍රතිපක්ෂයි. මොකක්ද කියනකොට ඇලුමක් තියෙනවා. අපි දුක විතරයි තියෙනවා ගැලුමක් නැහැ කියලා කියනවා ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් දුකක් කියනවා දුකට හේතුවක් තියෙනවා. ඒ වගේම දුකයි දුක හේතුව වගේම දුකෙන් ගැලවෙම නිරෝධය තියෙනවා. නිරෝධයට මාර්ගයක් තියෙනවා කියන එක මේ දෙක දන්නවා නම් නැත්තම් මේ දෙක හැකි සංඥාව යටතේ සංසන්දනාත්මකව සාපේක්ෂව ජීවිතේ ලං කරගත්ත මනුස්සයා මේ ජීවිතේදීම අනාශ්‍රව වූ රහත් මාර්ගය ලබනවා උපතිශේෂව තියෙනවා අනාගාමී වෙනවායි කියලා සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ බුදුරජාණන්සේ දෙන අර්ථය දැන්වීම කරනවා ඒක නිසා දුක පිළිබඳව දුක අතරණීම පිළිබඳව විශේෂඥතාවය ලැබීම අත්කිලමතාණියෝගයක් කියලා හිතනවා ඒක ලූක ප්‍රතිපදාවට වැටෙනවා රූක්ෂ ප්‍රතිපදාවට නැති ඒක ගැනම කතා කරගෙන ඉන්නේ ඒකේ ඇති රසයක් ඒ නිසා නෙවෙයි. ඒකේ හැදලා බලලා, ඒකේ අපසාරිය බලලා, ඒකේ Nirodhe වැත බලා ගන්න. Nirodhe හරි ලේසි. ඕක නිකන් ගන්න පුළුවන් කියනනම් ඒක කාමසු කඩිය කරන්න විතරට. ඒක කරන්න බෑ නිකන් ඒක අපිට යම් වෙලාවක පොඩි ඒක පිළිබඳ ආශේවන ප්‍රත්‍යක් හමුනොත් දිවකාල රස බලන්න පුළුවන් වුණොත් අනු විශාල ප්‍රතිපදාවක් තියෙනවා. අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා කියලා. මේ මාර්ගයෙන් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඉතින් මේ විදිහට පළවෙනි ද්විතානුපස්සනාව දුක දුකට හේතුව සහ ඊට ප්‍රතිපක්ෂ නැත්නම් ඒකට සාපේක්ෂ නිරෝධස නිරෝධ මාර්ගය කියන මේ දෙක බුද්ධ ඥානයේ ඉදිරිපත් කරනවා බණ අහන්නේ ඇයි කියලා බලෙන් කවුරුරි අහුවොත් මෙන්න මේක දැනගන්නයි අපි බණ අහන්නේ කියලා කියපහල. ඒ පෙරදෙන්තර වූ ආර්ය මාර්ගය වූ නිවනට සම්බන්ධපත් කරන්නා වූ අනුපිළිවෙලින් යන්නා වූ බණකට ඇයි අපි මෙච්චර සතිය පැහැදී සිටගෙන ඉස්සෝදානාලා සුදුරෙන් දක්කගෙන ධර්ම ගෞරවයෙන් සතිය පැහැදීගෙන බණහන්නේයි කියලා ඕනම කෙනෙකුට අහන්න මේ ආයතනින් ඔක්කොම පොදු වෙනවා ඇති මේ අපි මෙච්චර මේ වැඩ කරගෙන ඉඳදී මේ මෙතන මෙතනලා ඉඳගෙන රැයත් ඉඳගෙන ඉන්නවා දවල්ත් ඉඳගෙන ඉන්න මොනවා කරුණක් දන්නේ මොකද ඒගොල්ලන්ගේ ක්‍රමයේ කවදාකවත් මේ ජීවිතේ නිවන කියන එක නැහැ. ඒ දෙයනාංශේ කවදා හරි අවසාන නිශ්චය දෙනවා ළඟදිම එනවයි කියලා නම් මේ දවස්වල බෝඩ් දාලා තියෙනවා. ඒ නාගේ ළඟදිම එනවා අවසාන නිශ්චය කියලා. මේ ළඟදී එකෙක් ආලාල තමයි යාපොට් එක කවුද යන්නේ පික් කරන්න කියලා. එනවනම් ඒගොල්ලන්ගේ නෑ නිරෝධ සානිරෝධ මාර්ගයේ ප්‍රතිපදාවක් මිනිස්සුන්ට කැපයි. ඒ දෙයියන්ටයි බාරයි ඒගොල්ලන් හරි පුදුමයි. එතකොට අපෙන් අහනකොට අපිට කියන්න තියෙන්නේ මේ මාර්ගයේදී බුදුහාමුදුරෝ මාර්ගයට එන්න කලින් බුදුහාමුදුරෝ නිසා නෙවෙයි ලෝකේ තියෙන යටුම අසහනේ නිසා අපිට දුක සහ දුකට හේතුව ප්‍රමාණයක් ඇතිලා තියෙනවා. අනහන්නේ ඒකට මාර්ග නිරෝධය සහ නිරෝධ මාර්ගය පිළිබඳව මූල ධර්ම දැනුම ලබන්නයි. සුත්තමේ ඥානය ලබන්නයි. පොතේ දැනුම ලබන්නයි. ඒකට බුදුසසුනාන්සේ සඳහන් කරලා තියෙනවා එහෙම කිව්වට පස්සේ මින් කවුරු හරි ඇහුවොත් මේ දුක දුකට හේතුවට සාපේක්ෂව නිරෝධිසා නිරෝධ මාර්ගය කියන එක විතරමද ධර්ම දේශනාවක් ඇහිලා ලැබෙන ආනිසංස එහෙම නැත්නම් වෙන ක්‍රමයක් නැද්ද මේක කියන්න කියලා. ඒක ඇහුවොත් තියනවා කියලා කියන්නේ. මේ බණහනකින් දුක දුකට හේතුව නිරෝධිසා නිරෝධ මාර්ගය කියන ක්‍රමය අපි පිළිගන්නවා අපිට පාරක් පෑදෙනවා අපිට පිටක් සකස් වෙනවා එච්චරම දේ කියන්නේ සංස. නැත්නම් වෙන ක්‍රම නැද්ද කියලා වොත් තියෙනවා කියන්නේ කියලා බුදුන්ස කියනවා යම් කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චය. මේ ලෝකේ අන්තාක් දුකක් ඇති වෙනවා නම් ඒක මේ උපදී නිසයි ඇති වෙන්නේ. උපදී ස්ත්‍රීව අශේෂ විරාග නිරෝධෝ ඒ උපදීන්ගේ ඉතුරුක් නැතුව අශේෂව සම්පූර්ණයෙන් අයින් කරුවොත් මේ සියලු දුක ගෙවම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ උපපති ගැන පිළිගන්න, උපපති ගැන දැනගන්න ඕනේ බණක් අහලා. ඊට පස්සේ උපපති දුරවම් කරන්න හැදී. මේ උපපති කියන වචනය එච්චරම බහුලව භාවිත වෙන්නේ නැහැ. ශාසනයේ ඒක අපි සෞපතිශේෂ නිර්වාණ ධාතුව නිරුපදිශේෂ නිර්වාණ ධාතුව කියනකොට සවපදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ මුලික රහත් වෙලා තියෙනවා. නමුත් යාගේ මේ කය තියෙනකම් ඒ කය කම්මජ, චිත්තජ, උතුජ ආහාරද වශයෙන් පවතිනවා. තාම කර්මජ බීජ තියෙනවා. චිත්තජ බීජ තියෙනවා මේකේ. උතුජ ආහාරජ බීජ තියෙනවා. නමුත් ඒවා ක්‍රමයෙන් වියකෙමින් පවතී. කවදාද මේ ශරීරෙ බින්දලා කියාට පස්සේ සෞපදිශේෂ නිරුපදිශේෂ නිර්වාණ ධාතු වෙනවා ඊට පස්සේ ආය පවත් ගන්න දෙන්නේ ඊට පස්සේ එයා හරියට ගංගාවක් මුදට කරගෙන ගිහිලා ගංගාවේ අනන්‍යතාවය නැති වුණා වගේ සෞපදිශේෂ නිරුපදිශේෂ වෙනවා. එතන උපදි කියන පදේ පෙන්නනවා මේ භවයෙන් භවයට මොහොතේ මොහොතට අවුරුද්දෙන් අවුරුද්දට ගෙනියන පොදිය. මේක අපි සමාජ සම්පත්‍ති කියලා හිතන්නේ. අපි මෙතෙක් එකතු කරගෙන ආපු අපේ දැනුම, අපේ යමක් කමක් වශයෙන් තියෙන අපේ අමුදරුවන් අරකබාන වස්තු, අත්‍රාමිනිමුතු එහෙම නැත්නම් අපේ ආධ්‍යාත්මික දැනුම මේ පොදියක් තමයි අපි අරගෙන ගමන් කරන්නේ. ඒකට උපදි කියලා කියනවා. ඒ උපදි ටික සත්පුරුෂයා උත්තරඥය ඒක තමයි ලොකුම බුදුලි විදියට සලකනවා. බුදුජානක කියන උපපති ටික තමයි අපිට දෙන හරියක් දුක් දෙන්නේ. ඔබ රස කරන කරේ තියන පොදිය තමයි දුක් කියන පදනම. එيشා මල්ල පොඩ්ඩ ලියලා බලපන්. කරේ තියන මල්ල ලියලා බලපන්. ලියලා බලපුවාම ඔබට තේරෙයි යං කිච්ච දුක්ඛං සම්භෝති සබ්බං උපතිපච්චා අපිට ඇති වෙන තා දුක එන්නේ මේ අපි ළඟ තියෙන මේ රුචි අරුචිකම නිසා. මගේ විශේෂ කැමැත්ත තියෙන දේවල් තියෙනවානේ. අභිරුචි කියලා කියන්නේ. අන්න ඒ ටික සපය ගන්නනේ අපි මේ අනිත් එක්ක නම් පරයාගෙන යන්න හදන්නේ. ඉතින් සයි අපිට දේ ලැබුණාට හරියන්නේ අපිට ඕනේ රුචි ඕනේ. තමයි අපේ අරුචිය පේන්න බෑ ඒක අයින් කරන්න ඕනේ. ඒක නිසා මේ අභිරුචිය ලැබෙනකන් අපිට විරුද්ධ දේ වනසලා විනාශ කරනකන් අපිට දේ ලැබුණත් අපිට අවශ්‍ය මූලික පහසුකම් ලැබුණත් අපිට කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම චිත්තක්ෂණයෙම සකස් කරගෙන කොම් කඩ කඩ අලුතින් එකතු කර කර පිළියම් කර කර ආලවට්ටම් කර කර සංස්කරණය කර කර විෂ නිරූපණය කර කර පුදුමාකාර සෙල්ලම් වගේක් කරනවා මේ අපිට ඕන කම්බිනේෂන් එක අපිට ඕන කරන මේ රුචිආර්ථ ටික ලැබෙනවා ලබන්න පුළුවන් කියන ඒ නිසා අපි මේ රුචිආර්ථ කම්පෝදිය කරේ තියාගෙන ඉන්න තාකලකට මුන්න දේ දුන්නත් මගේ අභිරුචියට ගැලපෙන්නේ නැත්නම් කෘත්‍ය සම්පාදනය කළා අපි අසහනේ එහෙමමයි අපේ තියෙන මානසික ආතතිය එහෙමමයි ඊගාමෝච මේක සම්පාදනය කිරීම තියෙන තද තල්ලුව එහෙමමයි. හැබැයි අවශ්‍ය දේ ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අර අභිරුචි ලැබෙනකම් මේ කරගෙන යන වැඩි ඒක මම හිතනවා කම්මට කියලා වැඩක් නැහැ තාතර කියලා වැඩක් නැහැ ආණ්ඩුවට කියලා වැඩක් නැහැ බුද්ධ සසමතේ කරේ මම මම පරිතර කරගන්න මම කරන්න ඕනේ කියලා අපි එක එක කරා ඒක කරේ තියාගෙන තමයි මේ දුවන්නේ ඉතින් ඒ නිසා මේ උපදී පිළිබඳව හැඟීමක් නැත්නම් කොහොමද මේ උපදී අපේ නාශනෝ දාගත්ත මීහරකෙක් නාශරණෙන් අදි නැතින දිහාවට යනවා වගේ අපේ රුචි අනුකම්පිය අපි ඉන්ටන්ටම කොට යොමු කරන හැටි දැන් විලාවල වලට පුද්ගලයන් දිහාවට එක එක තැන් වලට යොමු කරන හැටි දිහා බලපුවාම අපි පුදුමාකාර දාශකත්වයක් තියෙනවා පුදුම කැඹිරිලා කවුරන්නේ පුදුම බත් බැලියෝ මුල්කයි චාරිකන් කොට නෙවෙයි කිසිම නැ කැළම නැ අපි මේ ඉන්න පිරිසක් වගේ ගියා බලලා කියත හැකි. මේ සීල දෙනාම සමාජ තත්ත්වයේ මධ්‍යස්ථයට උඩින් ඉන්නේ. ඒවා භූමිකයි choice ගන්න නැති අංග විකල වෙච්ච disable කවුරක්වත් නෙමෙයි. ඒක න කතා කරන දෙයක් ඇත්තේ නෑ මොකද අපිට මේ දෙන්නේ මේ අපිට හම්බෙච්ච ගංග සම්පූර්ණ කරන්න හදනවා. අර disable කෙනෙක් දැක්කට පස්සේ තමයි තේරෙන්නේ මිරිවැඩි හකලා ඉල්ලා ඇදී ඇඬුෙමි දෙපා නොමැති ඔබ දකින්න තුරා කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි. දෙයස් නොඇති ඔබ දකින්න තුරා. අපිටවා දකින්නකොට කියනවා අනේ නොදක්කනම් හොඳයි කියලා. මොකද ඒක අපේ වයිට් එක කරගෙන යන්න මොකද මොකද වාගේ. අපිට මේ කික්ස් වර්ගයේ සපත්තු දෙකක් ඉල්ලලා අඬනවා. කකුල් දෙකක් නැති මිනිහ පස්සේ යන මිනිහ දකින්නවා. ඌ ඉල්ලනවා නම් මොනවද ඉල්ලන්නේ? ඌ ඉල්ලන්නේ සපත්තු දන කකුල් දෙකක්. අර මේ ළඟදී මම YouTube එකෙන් ගත් එකක් පෙන්නනවා. ස්ටේෂන් එකක් ගාව අන්ධ කොල්ලෙක් ඉන්නවා සුදු සැරයට යත්‍යාන ළඟ ඉන්න මිනිස්සෙක් නවකතාවක් කියලා එක පාට hina වෙනවා රන්දල මෙහානා කාටද ඔයා hina වෙන්නේ ඇයි ඒතර මිනිස්සෙක් hina මේ කාවක පොතක් කියුවා ඒකේ තියෙන විහිළුවක් ඊට hinaන්නේ මටත් ඇහෙන්නේ කියන්නේ ඊළඟට කොරමිනියකින් අනුපනහන මොකද සම්සු කොර වෙලා සම්සු මොකද බකලයට ඇවිදින්නේ කියලා අනර කන බඩියක් වකින් දෙයි කියනකොට එතකොට අර යන්න වර්ෂය hinaලා කියන කියලා බලලා මටත් දෙනවද? නැත්නම් පොතද? ඇස් දෙක. එතකොට තේරෙනවා අපිට මේ ඇස් හැදකරන්න, කන්ටැක්ට් ක්ලාසස් දාන නිල් කරන්න, ඇස් නම්බ පාඩ කරන්න ඔක්කොම පුළුවන් ඇත්තක තියෙනවා නම්. ඇත්තක නැති කී දහයක් ඉන්නවා. ඒක දකිනකොට තමයි තේරෙන්නේ බුමන නැටුම් කෙලිය ගාවට සීනා දාන. මේක මේ අස් නැති කරන්න කරන කතාවක් නෙමෙයි. ඇද්දක තියාගන්නේ නමුත් ඕකෙන් අලුතෙන් කර්ම රස කරන්න එපා. මොකද නිකන් මේ ආලවට්ටම් කරන්න ගිහිල්ලා. මොකද නිකන් මේ වේශ නිරූපණ කරන්න ගිහිල්ලා. අංග සංස්කරණය කරන්න ගිහිල්ලා. මෙන්න මේ ටික දන්නවනම් අපිට යම් ආකාරයකට අපේ ලස්සනත් එක දැකලා වේශ නිරූපණය කරන්න හිතෙනවා නම් ඒක උපදියක්. අපේ රුචිකාරිකත්වය අනුව අංග සංස්කරණය කරන්න යනවා මේක සම්පූර්ණ නතර වෙච්ච දවසේ දුක ඉවරයි. ඒ නිසා ඒ මිනිහයි දැනගන්න ඕනේ ඒ ගෑණි දැනගන්න ඕනේ කොහෙන්ද දුක උපදින්නේ ඒකටයි පිළියම් කරන්න ඕනේ. පොතේ නෑ ඒක. පොතේ තියෙන්නේ උපදින තාක්කල් දුක් වෙනවා. දැන් අපි වගේ වෙන්න ඕනේ කන්නඩියක් ඉස්සරහට ගිහලා දැන් මං කොයි එකටද වඩා මනාව. රූපයක් දකින්නද ශබ්දයක් අහන්නද ගඟටද රසටද භාෂටද රූපෙක් හපාට නිල් පාටද රතු බාහිර හතර සැරේටද රවුම් හැරීරද ත්‍රිකෝණාකාර හැරීරද කියලා තව කවුරුට අපිට කියලා දෙන්නේ නැහැ කියලා දුන්නත් ඒකේ තියෙන වෙන න්‍යාය පත්‍රයක් අපි මේක හොඳට බලන්න ඕනේ මේ වැඩේ යන ගමන්ම අපි එදිනදා සාමාන්‍ය ජීවිතය ගත කරන ගමන මම මෙවැනි විනිශ්චයන් වලට පැමිණෙන්නේ මගේ මොන රුචි අරුචිකත්වයේ නිසාද මගේ මොන අභිරුචිය නිසාද? ඒක ඇත්තටම ඔය කියන අර්ථ සිද්ධිය සලසනවාද? ඒක අර්ථ කුසලයක් ඇති කරලා දෙනවද? ඒක ඇත්තටම මට සෝපදීද්ධියක් කරනවද? මෙන්න මේක දිහා බැලුවොත් ඒ උපදී යම් ආකාරයක රූපිත ආශාව, සද්දිත, ගන්ධට, රසට, පහසට යම් කෙනෙක් ආශ කරනවා නම්, ඒ ආශාව හරහා මෙතෙක් නෝපදුන කෙලස් කොයි කොච්චර කන්දරාවක් වෙනවද? ඒක නොවීම පවණමයි නිවන කියන්නේ. නිවන කියලා වෙනම රත්තරන් පාට රත්තරන් ගියක් හරි ආසන්නගෙන ඉනිමකක් හරි අනම්මනම් මොකක්වත් නැහැ. ඒ කෙලස් ටික නතර වීමමයි. ඒ නිසා යං කිංච දුක්ඛං සංකෝති සබ්බං උපදීපච්චය. මේ ලෝක උපදින් තාකල් යම් තාක් උපදී කියලා සුපතිනවනම් අත්මේ දීපුදී හැඩ වැඩ කරන්න යන නිසා. ආලවට්ටම් කරන්න යන නිසා ලදදී සතුටු නොවෙන නිසා ලුණු වතුර බිව වගේ අත්‍රිච්ඡතාවයටපත් වෙනවා අසීමිතව දුරා දුරා දුරා දුරා කාටවත් තේරෙන්නේ නැහැ මගේ විශේෂ අගුරුචි කාටවත් තේරෙන්නේ නැහැ මගේ රුචි අරගත්තේ කාටවත් තේරෙන්නේ නැහැ මගේ පෞරුෂත්වය ඉතින් මං කරන්න තෝ මේක මට කවුද කරන්නේ ඕගොල්ලෝ වැත්තකට වෙන්න මට මේ කරගන්න දීලා කියලා ඉතින් අපි අයිතිවාසිකම් වලින් හටක් කරනවා. අයිතිවාසිකම් කියන්නේ මේ දුක බදා ගන්න තියෙන අයිතිවාසිකම්. කරුණා කරලා මගේ දුක ටික මට දෙන්න දෙන්න. ඔයා ඉන්නව මට අර කියන්න. මට මේක බෙදාගෙන කන්න දෙන්න ඇති වෙන තරම් එන්නව මගේ පෞසත් වෙලා තියන්න. මේක තමයි අපේ අම්මාන අයිතිවාසිකම කියන්නේ. අපි මේකට තමයි සාමූහිකයෝ මේ සමිති සමාගම් හදාගෙන ආණ්ඩු පිටුවගෙන රට රාජ්‍ය දිනාගෙන කරන් හදන්නේ තියෙන දේ හොඳටම ඇති. ඒක කාටද සැකයක් තියෙනවා මේ තියෙන දේ මදි කියලා. බුදුහාඳුරෝ කිව්වේ මොකද්ද? බුද්ධෝත්පාදයක් ලැබීමයි අමාරු. බුද්ධෝත්පාද කාලයක්. මනුෂ්‍යාත්ම භාගයක් ලැබීමයි අමාරු. ඒකත් මේ අංග පුලාවකයි දහකන දිවනාදී ලැබීමයි අමාරු ක්ෂණ සම්පත්තිය. ධර්මයේ එහිමයි අමාරු. කල්යාණ සත්පුරුෂයේ අමාරු. අවශ්‍ය නම් පැවිදෙන්න පුළුවන්කම තියෙන එකයි අමාරු. දැන් ඔක්කොම තියාගෙන මේ අලියෙක් හම්බෙලා තියෙන මේ හෙන්දුව නැහැ කියලානේ මේ රණ්ඩුව. තත්තන්ද කුලයේ ඇතෙක් හම්බෙලා තියෙනවා. බලන්න මෙච්චර දෙනෙක් හෙන්දුවක් දුන්නා නම් හරිනේ. දැන් හෙන්දුවට මම වෙනම මහන්සියට වැගේද හෙන්දුවට රණ්ඩු. හැම කෙනෙක්ම තමන්ගේ ගවේෂණය කරලා බලනවා නම් ඒ ගවේෂණය කරන කාලය තුර තමගේ ප්‍රශ්නයක් හම්බ වෙනවා ප්‍රශ්නට උත්තරේ හම්බ වෙනවා. ඉතින් ඒක ශිල්පීය ක්‍රමෙට කරන්න. ඒක ක්‍රමානුකූලව කරන්න ඕනේ. අනුරූප සික්ඛම්දුට හම් කන් දෙන්න ඕනේ. මේ කවුරුත් නරවට්ටන්න කරන කතාවක්ද? ඒක නැත්නම් ඇත්තටම මේක ජීවිත පරිශ්‍රණයක් හරහා කරන දෙයක්ද? ඒ වගේම ඒ දෙන උත්තරේ මිලුවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. නැත්නම් මගේ මෙතෙක් තියෙන සාමාන්‍ය බුද්ධියත් එක්ක බලනකොට මේක මාව රවට්ටන්න හදනවාද කියලා හොඳට අනුභව ශික්ෂාවක් තියෙන්න ඕනේ. අනුභව ශික්ෂා කියන්නේ දැන් තමයි ශික්ෂිත මිනිස්සෙක් වෙන්න ඕනේ. ඉක්මනට කෙනෙක් හදන්නමයි ජීවිතේ මම මේ මේ දේවල් ළඟා කරලා තියෙනවා. ඒ තර්කණයට අනුව මේ බුදුහාමුදුරෝ දෙන මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වැඩ කරයිද මේ ලෝකේ? පුළුවන් මේ වගේ රටක මේ වගේ ජීවන රටාවල කරන්න පුළුවන් කියලා හොඳට අහුම්කම් දෙන්නේ මොකද? අරතෝ ഘോഷෙන් තොරව වෙන කෙනෙක් කියලා දුන්නේ නැත්නම් කවදාවත්ම අපේ හිත ස්වභාවයෙන් ශික්ෂාවට යන්නේ නැහැ. නැවතත් කියනවා මේ සියලු සැපගෙන දෙන මේ ශික්ෂාව බුදු කෙනෙක් කිව්වේ නැත්නම් කවදාකවත් කල්පනාවෙන් Taman තේින්නේ. එනිසා ඒකට දෘෂ්ටිය මේක හරි දෙයක් මේක හොඳ දෙයක් කියලා තේරෙන්නේ භරතෝ කෝෂය අත්‍යවශ්‍යයි. බුදු කෙනෙක් කියන්නේ. ඊට පස්සේ මේ යෝනසමංස්කාරයෙන් අහනවා. එතකොට අනුභව සිකා ඊට පස්සේ අනුභව කිරියා මේකෙන් තමන්ට කළ හැකි ප්‍රමාණයක් ක්‍රියාවක් කරනවා. ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාවත් කිරීම හරහා තමන්ට වාසියක් හම්බ වෙනවා. අත වාසියක් අස්පනා අපිට දෙයක්. නිවනම නෙවෙයි. හැබැයි නිවන් රසය තියෙන ශාන්තියක්. ආතතිය අඩු වීමක්. උදිකලාවක් විවේකයක් විස්රාමයක් පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් එනානම් අන්න තමයි ඒ ලැබෙන ලැබෙන අතවාසිය නැවත නැවත ආයෝජනය කිරීමෙන් සීල ශික්ෂාව අධි සීල ශික්ෂාවක් පාඩමක් කරගන්නයි. සමාධි ශික්ෂාව ආරම්භ කරන්න පුළුවන් අධි චිත්ත ශික්ෂාව පාඩමක් කරගන්න. ප්‍රඥා ශික්ෂාවට බහ ගන්න පුළුවන් අධි ප්‍රඥා ශික්ෂාවට යනවා එන්නේ එන්නේ එන්නේ යනවා ඒක අනුභව කිරියා ඊට පස්සේ අනුභව ප්‍රතිපදා මේක කසක වෙන්න පටන් ගන්නතර පස්සේ ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම තියෙන තැනින් ඔසවලා තියෙනවා ටික ටික ටික ටික මේ කෙලෙස් ජෝරුවෙන් මඩ ගොහරුවෙන් ටික ටික ටික ටික ඔසවලා තබනවා ඒක ඒකාන්තයෙන්ම ඉදිරි ගමනක් ප්‍රතිපදා කවදාකවත් පස්සට යන්නේ ඕස්ට්‍රේලියාවේ යාචික තත්ත්වන්න ගන්නෙ මේ කැංගරුවයි ඒමුයි. ඒ ඔක්කොම ඉස්සරහට යන සත්තු එක පාරට යන්න බෑ. කැංගරුව කියන පාර පැනනකොට බ්‍රේක් එකේ නැත්තම් උඩ රිවර්ස් ගියර් නැහැ. අනිවාර්යයෙන්ම වදිනවා. එيشා කියන දේ කැංගරුව දැක උඩ බ්‍රේක් ගන්නවා. මොකද උඩ බෑපස් වෙනවා. එවනම් ප්‍රතිපදාව කියන එක ඉදිරිය තමයි යන්නේ. ඉතින් මේ කටයුත්ත හරහා යම් කෙනෙක් තමගේ උපදී නැත්තම් මම මේ පෞද්ගලිකව සම්පාදනය කරන්න හදන මම මේ අංග සම්පූර්ණ කරන තමයි පුංචි ආශාවල් ටික. එන්න අරින්න හොඳටම එන්න අරින්න ඒක හොඳට බලන්න. මේ නිසා මම හැමදාම මුල්වරින් ඉල්ලනවා. කිහිල්ගිටි දීලා බෑ මට මට මුල්වරින් ඕන. මොකද මමත් පොරක්. ඔයගොල්ලෝ වගේ නෙවෙයි. මට මේ විදිහට සැලකෙන්න ඕන කියලා හැම වෙලාවෙදී මේ තියෙන ගති හොඳ ලස්සන පැතිකඩ දෙක තුනක් තියෙනවා. ඒක ඇත්තටම භයානක සාහසික ධර්මයක්. නමුත් ඉගෙන ගන්නකොට හම් වෙන පුදුමාකාර ශාන්තියක් වෙනවා. පුදුමාකාර සහනයක් තියෙනවා. පුදුමාකාර රසයක් තියෙනවා. මෙහෙම අපි කිව්වොත් අපි කට්ටියම එකතු වෙලා හරි අපි දෙතුන් දිනක් එකතු වෙලා අපි යනවා සනකෙලියකට. ඒ සනකෙලිය අනන්ත අප්‍රමාණ රූප තියෙනවා. අපි කියමු අපි ලාස් වෙගාස් ගියා කියලා. කොච්චර දෝ ලස්සන දිය කෙලිද මල් වෙඩිද මිතුරි ආලෝ ඕන තරම් තියෙනවා. එන්නේ සංගීතය කිව්වොත් එimhe ලෝකෙන හොඳම සංගීතඥයෝ ඉඳලා උදේ ඉඳලා හඳ වෙනකම්. ඒ ඒ ප්‍රාන්ති උච්චරම තමයි හම්බ කරන දෙයක මානිය අමු කාන්තාරයක් නම් හොඳ සල්ලි හම්බ කරන තැනක්. මොකද සංගීතය හැම જાතිම තියෙනවා. ගන්ධ සුවඳ જાති සෙන්ට් જાති රසමසවුරු කැම જાති අහස විවිධාකාර පහස ඉතින් මේ පිරිලා යන හැම කෙනාටම කණිව දිවනාතේ කය තියෙනවා දැන් මේ දෙන්නේ තුන්දෙනෙක් කියලා මම මේ වෙලාවේ මේ ලාස් වේගාස් වල බලන්නේද අහන්නේද ගඳ බලන්නේද රස බලන්නේද පහස ලබන්නේද කියන එක චිත්තක්ෂණෙන් චිත්තක්ෂණ කොච්චර වේගයෙන් වෙනස් වෙනවද ඒ කෙනාට සීමාවක් තියෙනවද දැනගන්න මං ඊගාව වෙලාවේදී කරන්නේ ඒකාන්තයෙන් රූප බලන එක මම සත්‍ය ගණන් ගන්න නෑ වේදනා නෑ ගඳ නෑ රස නෑ පහස නෑ කියලා කිව්වට කරන්න පුළුවන්ද එහෙම නැත්තම් ඒ සිදුවෙන ක්‍රියාවලිය පිටිපස්සේ මොකක්ද න්‍යාය පත්‍රය දැන් ඔක්කොම තියෙනවා ඇහැ තියෙනවා රූප තියෙනවා කන තියෙනවා ශබ්ද තියෙනවා නාසය තියෙනවා ගඳ තියෙනවා දිව තියෙනවා රස තියෙනවා පහස තියෙනවා කය තියෙනවා නමුත් එක මූල ධර්මයි වැඩ කරන්නේ එක වැඩකට එකයි. දැන් මේ පද්ධතිය ඊගාව චිත්තක්ෂයම රස විඳින්නේ කොයි එකද කියලා. කවුද න්‍යායපත්‍ය හදන්නේ? යන්න ඉස්සෙල්ලා මම දන්නවා සියල්ල තියෙන දැනට මං ගිහිල්ලා අතාරිනවා. දැන් මම හිතක යාළුවෙකුත් යනවා. දැන් යාළුවා ඒ චිත්තක්ෂණය මොකක් වෙයිද? මට මොනවා වෙයිද? දියත චිත්තක්ෂණත ඊගා චිත්තක්ෂණය මම මොන දේ කරයිද? කාටද කියන්න එතකොට බලනකොට මේ න්‍යාය පත්‍රේ කවුද හදන්නේ? ඉසියල්ලම දීලා තියෙන වෙලාවක ඊගාව චිත්තක්ෂණේ මොකද්ද කරන්න කියන න්‍යාය පත්‍රය හදන්නේ උපදීන තමයි. ඒක මගේ රුචර්චකාන්, ඒක මගේ අබ්බැහිය, ඒක මගේ සංසාරගත ජම්මේ. ඒක නිසා ඔක්කොම දීලා තියෙන වෙලාවේදී කිසිම සදාචාරයක් නැති කිසිම අනාගතයට වගවීමක් නැති කිසිම තම තමන්ට තරම් තරම් නොවන දෙයකින් වහාමීගා චිත්තක්ෂණය විශ්ය කරනවා ආපු ගැම්මට. ඉතින් එතකොට තියෙන ලස්සන පැතිකඩ තමයි අපි මේ සියල්ල ඉදරණ්ඩාතර සියලු දේ බාහිර අරමුණු ගොඩක් තියෙන තැනකට ගියාම ඊගාචිත්තක්ෂණය තමයි මොකද කරන්න කියන එකට මේ එක්කෙනෙකුටවත් න්‍යායපත්‍යක් නැහැ. එක්කෙනෙකුටවත් සදාචාරයක් නැහැ. එක්කෙනෙකුටවත් සුභසිද්ධිය තේරෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රංගේ තියෙන වෙන වෙනම උපරිම කාමයේ ඇති කරන ක්‍රමය තමයි තියෙන්නේ. උපරිම තණ්හාව මාන දිත්‍ය ඇති කරන දේ ඉබේම ජයග්‍රහණය කරනවා. ඒ කරනවත් එක්කම රූපයක් බලන්න ඇහැ මුල් වෙලා අයියා වෙච්ච ගම එයා කන වහනව ශබ්ද මකනවා. නාසය අවලංගු කරනවා සුවඳ පැත්තකට දානවා. ජීව කොර කරනවා රස නැතු වෙලා ඉන්න තැන පහස නැති වෙනවා. ඒ නිසා ඇහැ චක්කුන්ද්‍රිය රූපයකට ආපදාගත වෙනවයි කියලා කියන්නේ එකක් විදිහට පහක් වහනවා. ටික කරකට එකයි කරන්නේ. නමුත් මේ මමයා ඒ වෙලාවෙම මම රූප බලන්නේ සද්ධාහන කියන එක නොදැන ඉන්න තියෙන අවස්ථාව 99කට වැඩි වෙන්නේ. මම රූප බලන සද්ධාහන ගඳ බලන රස බලනවාද නැත්නම් බලන්නේ අහම්නෙත් ගඳ බලන්නේ රස බලන්නේ භාෂ ලබන්නේ කියලා ඒ පුද්ගලයා දන්න ගතිය දස දහස් ගුණයකින් ඉක්මන නොදන්න ගතිය. එහෙම නැත්නම් රස දෙන්න බෑ. ඒකයි රසාස්වාදේ කියන්නේ. ඒ අවිද්‍යාව, ඒ මෝහය, ඒ ආවදෙන ගතිය, Taman තරම් නොවන ගතිය දින ආසිය ඒ අනියම් රසේ තමයි ආස්වාදේ කියන්නේ. ඒකට අපි ලාස්සේ ගස්සන. හරියට වේදංගන මාස 8ක් 10ක් වැඩකලා ඉතිරිව ඒ ඔක්කොම සල්ලි අරන් ගිහිල්ලා ඉතුරු මාසකේ වේදන් කරලා එනවා. ඒකල හිතා ගන්න අපි කාම අපි රස දන්න මිනිස්සු රස ලෝකේ රස දක්ලයි කියන. නමුත් විශ්ල කරලා බැලුවොත් එකක් එක ඉඳුරෙක් නැත්නම් එක අරමුණක් රස විඳින්න කියලා පහක් වහලා එවසෙන් සියල්ල පුත්‍ති විඳයි කියලා සන්තෝෂ වෙනවා කියලා කියන්නේ කොච්චර අර්ධ දැනුමක්ද තියෙන්නේ කොච්චර අර්ථ සංස්වාදයක්ද විඳලා තියෙන්නේ දන්නවනම් මේ වෙලාවේ මම රූප බලනවා කියලා මේනවා ඒක ප්‍රශ්නයක් නෑ මත ඒක නට හොඳටම දැනගන්න පුළුවන් පූර්ණ වශයෙන් රූපයක් බලන්න බෑ ගඳ බලන්න රස බලන්න පහත් ලබනවා ඒ නිසා රූපය වෙලීමට මොලේ ක්‍රියාත්මක වෙනවයි කියලා ගැන ඉතුරු ඉඳුරන ඔක්කොම ආධිපත්‍යයට යට කරගෙන මේක මුල් තැන දීලා අරව යටපත් වීම කිරීම නිසා කිරීමට හේතුව කණෙන්ගෙන සද්දයට වැඩිය රූපයෙන් කාමයේ දනවන වැඩි බව උපදීන් විසින් ඊට කලින් තීන්දුව කළ ඉවරයි. ගඳෙන් එන රාගයට වැඩිය වැඩි රාගයක් ඇහෙන් එන බව අපි අර උපති සම්පත් පිළිම තීන්දුව කළ ඉවරයි. කඳ රස පහස ඒක අපිට කලින් පැනලා වැඩි තණ්හාව දෙන වැඩි මාන්න දෙන වැඩි දෘෂ්ටිය දෙන දේ බාර ගන්නවා. ඉතින් මේ තණ්හා මාන දිට්ටි තමයි අපි නන්නත්තර කරන ඇතුළත දුඩමලුකම ඇති කරන ප්‍රපංච කරන අපි මේ දාස භාවයටපත් කරන අපින්ම පටන් ගන්න අපිම යටපත් කරන ධර්ම. මේක තමයි භවයේ කියන්නේ. ඉතින් මොකා මේ විනිශ්චය කරනවාද මොකාගේ නීතියද මොකාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් උපදීන් තමයි අපිට අවස්ථාව දෙන්නේ නැතුව නැත්නම් ධාර්ක මනසකට අවස්ථාවක් දෙන්නේ ඉස්සර වෙලා. ඒ වෙලාවේදී දූපන ඇවිදින්නේ පිස්සු ඇවිච්ච වඳුරෙක් වගේ. එකක් තමයි ඒ එකකට හිත යනවායි කියන්නේ අනිත් ඒවා කොර වෙනවායි කියන එක දැනගත්තාම අපිට තේරුම් පටන් අර ගන්නවා නිවන් ලබපේ කරන්නේ නැති එකනාගේ චිත්ත නියාමයක් වැඩ කරනවා. ඒක නිවන් ලබපේ කරන එකක් අනිත් එක නෑ චිත්ත නියාමයක් වෙනවා එක වෙලාවට එකයි වැඩ කරන්නේ. දෙක තේරෙන්නේ වැඩිම කාමයේ ගෙන දෙන එක. තණ්හාවයි. තණ්හාව මාන දිට්ටි. එතකොට මේ වැඩියෙන් තණ්හා මාන දිට්ටි හම්බ කරලා රස විඳින කෙනා එයාගේ ශරීර සෞඛ්‍ය නඩත්තු වෙයිද? මානසික සෞඛ්‍යයක් නඩත්තු වෙයිද? නැත්නම් මේ අසීමිතව මෙවට යෙදෙනකොට සූදුවන්තයේ ස්ත්‍රී දූර්තයේ සූදුවට මේ චක්කු දූර්තයේ පරාභව මුඛයක් එන සම්පූර්ණ දොර ඇරලා තියෙනවා. ඉතින් එතකොට පේන මේ ආස්වාදයක් විඳින්න නම් මේ තරම් අවිද්‍යාවක් අවශ්‍යයි. මේ ආස්වාදය වග බලා ගන්න වැඩිම කෙලෙස් උපදින දොර ඇරලා දෙනවා. මෙන්න මේක තමයි අපි මේ යමක් කමක් ඇති කෙනෙක් ලෝකීය කරන වැඩ. ඉතින් ඒක විස්තර කරලා බලන්න ඒක විග්‍රහ කරලා බලන්න ඒක වෙන්නේ මෙහෙමයි කියලා බලන්න සතිය කියන චෛතසිකේ නැතුව එවනත ඊට කලින් ඇති කරගන්න සතියකින් තොරව ඒ මිනිස්යාට මොනම විදියකින්වත් මේක තීත්තු කරලා දෙන්න බෑ. එයා දන්නේ එක වැරකට එකයි අනිත්ම යට වෙනවා කියලා. ඒක මෙයා දන්නේ නැහැ. ඒ දේ තේරෙන්නේ වැඩිම තණ්හාව දෙන දේ, වැඩිම මාන දෙන දේ, වැඩිම මේ දෘෂ්ටි ඇති කරන දේ. එයා දන්නේ නැහැ ඒක සිද්ධ වෙන්නේ මගේ මන අපිට නෙවෙයි කියලා. කාගේදෝ න්‍යාය පත්‍රයකට යනවා. ඒ නිසා ඊගාමෝතේ මොනවා වෙයිද කියලා මොනම කෙනෙකුටවත් න්‍යාය පත්‍රයක් නැහැ. ඒ දරුවෝ ඉදිරි පිට කියනවා මොකට හිටපල්ලා සදාචාරගතක වෙයල්ලා මහත් එක්කෙන්න බලපල්ලා හැදිල්ලා කියලා හරියට කියනකොට භාවනා කරන බයන Taman හැදිලා තින්නේ කියලා. දරුවන්ට එහෙම කියන්න මොකක්ද අපිට තියෙන අයිතිවාරය ඇත්තටම කියනවා දරුවාට වැඩිය හොඳයි. මට එහෙම කියන්න විදියක් නැහැ මොකද දරුවෝ නැහැ. උන්නේ ඉච්චරෝයි කියන යතියක් ඇත්තේ නැහැ. ඒක අපි දීලා තියෙන ඉස්සරහට යනකොට උඹලට යමක් කමක් කරනකොට සීසවන කෙනෙක් වෙන්න බලපාන. දොස්තර කෙනෙක් වෙන්න බලපන්, ඉන්ටීරියර් මාස්ටර් කෙනෙක් වෙන්න බලපන්. ඒක ලියලා පුළුවන් තරම් රූප බලපන්. අන්න ඒකට අම්මටයි තාත්තටයි ලොකු නම්බුවක්. මොකද ඔබ පොහසත් ඒක. ඔබ පුළුවන් තරම් සද්ධාකම් ගන්න බලපන්, රස බලපන්, පහස බලපන් කියලා. අපගාවති ස්වාමීන් වහන්සේ ඥාති කරවින්න හරිවත්න ස්වාමීන් වහන්සේ නමක් අපි ගිහි කාලේ යනවා ඒ ස්වාමීන් වහන්සේ ගාවට මේ ඇඳුම් කට්ටි හිටපු නිසා වරින් වර සූත්‍රයක් කරන් කියලා කියන්න කිව්වම හරි ලස්සනට අටුවාව සහිත විස්තර කරනවා. මට මතකයි ඔය ආශිවිසෝපම සූත්‍රය විස්තර කරා. ඊට පස්සේ පැවිදි වෙලා අවුරුදු 15 විතර පස්සේ මම නුවර ගිහිලානේ මට එනවා මේ ශාන්තර වන්දනා කරන්න. යනකොට දැන් ඒ ශාන්තර සියන්නිකායේ ලේඛකාධිකාරී. හරි හොඳ හරිම දැනුවත් තියෙනවා. හරිම සමාජශීලී. මං කියන්නේ මේ තෙතුනාච වාඩි වෙන්න මේ ආසනෙ කියලා. මංගසාරේ එදා කකුල් දෙක ළඟ වාඩි වුණේ මම අදත් වාඩි වෙන්න හරි ආසයි මං ආයෙ වාචර වැඳලා යන්න මම මෙහෙම මෙහෙම පැවිදි වුණා ආ බොහොම හොඳයි මට පේන්නේ ඔබ සම්පදාව පිළිట్లా තියෙනවා වගේ කියලා hina වුණා ඊට පස්සේ මොකද ඔබ වහන්සේ කියලා වගත්තානේ දැන් නිකායේ ලේඛකාධිකාරී ඒකනේ නම බලන්නකෝ වෙච්ච වැඩේ කිව්වා හරිම නියතමානී ආවා ඉතින් කවදාවත් මේ නිල දලවලට ගන්නෑ. හැබැයි හොඳ මොකදා හොඳ පන්නේ හොඳ පිළිසලා කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ වැඩිමහල්කමට සංඝ කාර්ය සභාව තීන්දුව කරලා මේ ස්වාමීන්ට ලේකම් මිගේ බාර දෙන්න. ලේකම් මිගේ දෙනවා කියන්නේ ලේකම් තණ්ඩුපත් කරනවා. මේ ස්වාමීන්ට පුදුම බයක් ඇති වුණාලු ඉවරයි මගේ මහානගම. මේක හම්බෙච්ච ගමන් ඉතින් අපායට ගෙලින්ම හයිවේ එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ කවුද බෑ බෑ එහෙම කරන්න බෑ. මම තාමත් ගුරු හම්දු කින්ද යන්නේ නිසා මගේ ගුරු හම්දු තාම ජීවත් වෙනවා අවුරුදු 100ට කිට්ටු වෙනවා ඒ නිසා ඔය කට්ටිය යෝජනා කරාට මම ඉස්තිර කරන්නේ ඒ කියන්නේ පස්සට දාන්න කාමාවක් හදාගෙන ඉතින් අර පිළිකරටුකුත් අරගෙන ලොකු හම්දු හම්බෙන්න ගියා ඉහිල වටෙන් ගොඩෙන් කිව්වලු ඔබ වහන්සේ මේකට බෑ කියලා එතකොට අපි දෙගොල්ලන් බෙල්ලන්නේ කාර්ය සභාවට තරහ වෙන්න දෙකුත් නෑ ලොකු හම්දු බෑ කියනවා කියලා වටෙන් ගොඩෙන් කියන්නේ ගන්න මේයි මේ කියන්නේ කායි ලේකම් කරතර මට දෙන්න හදනවා කියන ලොකු හම්සු අත් දෙක උඩ තියලා සාදු කියලා අපේ පන්සලේ කාටවත් ඔච්චර සත්‍යක් හම්බෙලා මේ නම පුදුම නම්බුවක් මේ අපිට අරගෙන දුන්නේ අපි මුළු પરම්පරාවට ලොකු දෙයක් කියලා මේ හම්සු කියලා මට ඇති වෙච්ච බය මට ඇති වෙච්ච අසරණ ගතිය දකින ලොකවලු කතා කරන්න එපා වහාම කියලා බාර ගන්න ඒක. ඔතන අපේ ගුරුතුමෝ අපිට කරන්නේ අපි අම්මලා තාත්තලා ආශිර්වාද කරන්නේ වැඩිම තණ්හාව තියෙන දේ හම්බුණා නම් වැඩිම මාන දේ හම්බුණා නම් වැඩිම දෘෂ්ටි වැඩි දේ හම්බුණා නම් උතිජාත පුත්‍රයෙක් විදිහට පාර ගන්න. ජීවිත මොනව කරන්නේ? ඉතින් ඒගොල්ලෝ දන්නේ ওই ආගම. ඒගොල්ලෝ දන්නේ මේ න්‍යාය පත්‍රය. ඒගොල්ලෝ තාම අසීමිතව මැරෙන්නේ. ඒව තාම ලබා ගන්නෑ. ඉතින් දරුවෝ ඊට වැඩි යනකොට බුදුම සතුටක් ලබනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අමාමෑණිනේ ඔක්කොගේ මම්මනේ. උන්වහන්සේ කතා කරලා කියන මේගොල්ලෝ දන්න ධර්මය තමයි අපට දෙන්නේ. ඔබ පොඩ්ඩක් බලපං. මේ උඹේ ඉදurang. මේ උපදීනනවා දුන ජීවන හැටි බලනකොට මේ උපදීන ඥානපත්‍යක් තියෙනවා. මේක ඔබේ සුභ සිද්ධියක් බලනවා. ඔබ මේකට 16ද නැත්නම් ඔබේ 16කත්වයේද උපදිතියේ. කවදාවත් නැහැ. ඒක අපිට හිතගනින් ඉඳගනින් කියනවා. ඒසාරි කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ උපදීත් කපුර ටික තමයි. එයා කරන හරියක් කරන්නේ තණ්හාමාන දිටි වඩන එක. ඉතින් සමේ උපදීන් දැන ගැනීම උපදීන උපදීන විදියට දැන ගැනීම නැත්නම් මගේ රුචි අරුචිකත්වය තේරුම් ගැනීම නැත්නම් මගේ පෞරුෂත්වය තේරුම් ගැනීම නැත්නම් මම ජම්මෙන් ගినాවෝ ඒ ගති අපි කියන ගති සහජ ගති තේරුම් ගැනීම කවදාවත් බෑ සතිය නැතුව. ඒ කියන්නේ කන්නාඩියක් ඉස්සරහට යන්නේ නැතුව තමන්ගේ වුණ බලන්න බැරුවා වගේ. ඒ නිසා අපි සතියට අරගන්නේ ආදාසයක් විදියට. හැබැයි හොඳට මතක තියාගන්න සතිය කියන ආදාසය වුණ බලන කණ්ණාඩියක් මිස රවුල බාන කණ්ණාඩියක් හෝ වාහනේ සයික් කණ්ණාඩිය වගේ උත්තලවතල වුණොත් ගියා. බලන එක බුම්බල වෙන්නත් පටන් අරගත්තොත් ඒකට අපි කියනවා රවුල බාන කණ්ණාඩිය කියලා. කේත් ගහක් ඉතුරු ගහක් අතර ලොක් කරලා බලනවා. පුංචි කරලා බලන කන්නඩියක් තමයි සයිට් කන්නඩියට අල්ලලා තියෙන. ඒක විශාල ප්‍රදේශයක් පොඩි පදාසයක් තුල බෙන්නනවා. අපි ළඟ තියෙන සතිය ඒ විදිහට උත්තර දර්පණයක් හෝ අවතල දර්පණයක් වුණොත් ඊට පස්සේ පේන පේන හැමදේම මේ පැත්තට තමයි යන්නේ. එනිසා සතිය හරි සමතල දර්ශනයක් දර්පණයක් වෙන්නවා. එතකොට ඒකේ ප්‍රතිබිම්බයක් බව දන්නවා. ප්‍රතිබිම්බේ ප්‍රകൃති. අනේ ප්‍රතිබිම්බේ ප්‍රകൃතිව තියෙද්දී බුදුජානක වහන්සේගේ ක්‍රමය බුදුජානකගේ තියෙන අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදාවදී බුදුජානක කියනවා අපි ඉන්නේ කාම ගුණයන් වල. ඇහැට රූපක රූප විවිධ જાති කනට ශබ්ද විවිධ જાති නාසයට ගඳ සුවඳ විවිධ જાති රස දිවට රස විවිධ જાති කයට පහස ඇඳ කුතු මොට්ටමෙට්ට විවිධ જાති සහ හිතට විවිධ වල්බෝතු අදහස් ඇති කිරීම පරමාර්ථ කරගත්තා පුතක් යන කෝ ජීවිතයක් ගත කරනවා කියන්නේ නැත්නම් පුතක් යන පැවිදි ජීවිතය මේකට කාම ගුණ කියලා කියනවා කාමයන්ගේ විවිධත්ත කාමයන්ගේ වර්ග ගුණ පොත් කර කර පොත් කර කර කාමේ තමයි තියෙන්නේ ඉතින් මේකෙන් මේ සංසාරේ දුක දකින්නයි කියලා කියන්නේ මෙච්චර ලස්සන මේ කාම ලෝකෙත් අන්තිමට ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් කෙලවර ඒ නිසා මැරෙන්නේ ඉස්සෙල්ලා ජරාවටපත් වෙන ඉස්සෙල්ලා ව්‍යාධියටපත් වෙන ඉස්සෙල්ලා යම් කෙනෙක් මේ කාමයන්ගේ ආදීනව කියන එක නුකුණ වැරද්ද දැක්කොත් කියන අබිනිෂ්ක්‍මණය කියලා කියන කාමයන්ගෙන් වෙන්වීමේ අදහසක් ඇති වෙනවා. කාමකාලිකව. සමානට ඉස්තර වෙන්න පුළුවන්. කිටි කාලීනව මේක අයින් කරන්න කියන කාමයේ අපි හිතුවේ නම් ඉස්සලා ලබා ගන්න අමාරු දෙයක් කියලා. ඌ වින් කරන්න ගිය දවසේ එල්ලවලෝ පාර වෙනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. දැන් අපි මෙහෙට එනකොට හැම කෙනෙක්ම තමන්ගේ කුඩා හෝ වේවා මහත් හෝ වේවා ඥාති පරිවර්තේ ඥාය පිළිසත් ඇලියන්නේ. කුඩා හෝ වේවා මහත් හෝ වේවා භෝග පරිවර්තේ භෝගය අතහැරියන්නේ. දැන් අපි ධර්ම ඥාති පිළිසක් එක හැලියපත් කාලා ඔය ලැබිච්ච දැනක බුදියාගෙන කටයුතු කරනවා අපි භෝග පරිවර්තේ ඥාති පරිවර්තේ අතහැරියා. ඒ දුර අපි කාම ගුණය අපි අදිෂ්ඨානයක් කරලා දවස් 10කට පැත්තකට කරා. නමුත් ඉඳගෙන ඇත්තට වැහුවට පස්සේ මොකද වෙන්නේ? අර කාමසේරම වැగిරෙන්න පටන් ගන්නවා. කරලා ආපු වැඩ කරන්න බැරි වෙච්ච වැඩ අල්ලපු gider කරන වැඩ ඒ වගේ කියන කාම සංඥා කියන. ඉතින් මුළු භවනා ජීවිතේම අර අයින් කරපු කාමයන් ගෙහෙම නැගී කාම සංඥා නිසා අපිට තියෙන අපි කොච්චර අනාථක කොච්චර අසරණද කොච්චර බැගෑර මොන්න තරම් සිල් ගත්තත් මොන්න තරම් සිල් තුන කරේ මොන්න තරම් නිසද්ද පරිසරයට ගියා මොන්න තරම් සද්ධාවකට මොන්න තරම් දන් දුන්නත් මේ හිත කෙලෙසේ නැහැටි කාම සංඥාවෙන් කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ ප්‍රියක් කරගෙන ආිනවා ඉන්නලා පලහනවා වගේ Taman කැමති උනත් නැති උනත් කාම සංඥා ඇවිල්ලා ඒක නැත්නම් කාම ඡන්දය ඇවිල්ලා මේක වද දෙන්නේ කිසිම අතොරක් පිට නැතුව. එතකොට තේරෙනවා කවදා හරි කාම ගුණයන් අයින් කරපො නැති කෙනෙකුට මේ කාම සංඥාවන්ගේ තියෙන නපුර කාම සංඥාන්ගේ තියෙන මේ ඉල්ල බිලව පහර දෙන ගතිය අත්දකින්න බෑ. එයාට තියෙන තාම කාමයේ හොයනවනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ ඒක අත්‍යවශ්‍ය දෙයක්. මං කාම ගුණේ හිටියත් කාමෙන් අදින්නම් මං නිතරම කාම ඡන්දේ හරින්නේක ලොකු ලාභයක් කරගන්නවා. නමුත් යෝගාවචරය දන්නවා කාම ඡන්දේ විහිලච්චාවක් තරම් නොවන දෙයක්. කොච්චර සිල් ගත්තත් හිත සිල් අරගන්නේ ඊට පස්සේ ආයේ කාම ඡන්දය අයින් කරපු කෙනා කාම ගුණ අයින් කිරීමට බුදුහාමුදුරෝ කියන මේක යුතුයකමක් කළ යුත්තක්. ඔබ රූපයක් වාංගුවට ගනින්න. ඒකට මේ manussකය තමයි බුදුහා යුතුයපත් කරන්නේ. කායනුපස්සන කියන්නේ ඒක තමයි. ඒ නිසා ඉඳගෙන මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා තමයි ඉඳගෙන ඉන්න රූපකය අරමුණු කරනවා. ඒතර මේ එන කාම ඡන්දයක් අරමුණු කරන රූපයත් අතර බුදුජානකගේ උපක්‍රමය තමයි මේ ඉන්න තමන්ගේ රූපය උදාසීනයක් කාමේ තරවන්නෙත් නැහැ ද්වේෂේ තරවන්නෙත් නැහැ ඒකට හිත ගියාට පස්සේ මෝහයකුත් නැහැ මෝහයක් කරනවා නින්ද කියනවා අපිටම අවදීන් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගෙන එයා ඒ වර්තමාන මොහොතට සතියට අවදි වුණ ගමන් අර එන්න තියෙන කාම කාම සංඥා කාම සංඥා කියන්නේ අදහස් කරන්නේ පංච නීවරණ ප්‍රධාන දේ කාම සංඥා කාම ඡන්දය ඒව පහම නැහැ වර්තමාන මොහොතේ තියෙන. ඒකට ඒ බුද්ධිල කාම ගුණෙමුත් නිදහස් කාම සංඥාවත් නිදහස්. දැන් එයා රූපේ පදනම් කරගෙන රූපයක läගගෙන රූපේ ඉන්නේ. ඒ රූපේ ඉන්නේ මොකටද? අර දුරු කරපු කාම ගුණ කාම ගුණ වශයෙන්ම දුරු කරලා ඊගාට එන තේ කාම සංඥාව රූපේ මාර්ගේ ප්‍රතිස්ථාපනය කරන්නයි මේ කය ගන්නෙ. ඉතින් ඒ නිසා අපි කය කායන පස්සනාව. අපි දැන් මෙතන ඉන්නා තාක්කල් අපි දන්නවා අර න්‍යායපත්‍යකින් තොරව එළවලව පහර දෙන කාම ගුණ සහ කාම සංඥා ප්‍රයෝගයෙන් ප්‍රතිපත්තියෙන් නැවත නැවත යෙදවීමෙන් ඡය ගන්න පුළුවන් නම් ජන්ම ගන්න පුළුවන් නම් කසරව ගන්න පුළුවන් නම් ජවකව ගන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ කාම ගුණ ඇත්තටම හරිම බලවත් න්‍යායපත්‍යකින් තොරව අපි දාන භාවය රඳවා ගන්නමුත් රූපයකට හිත බැඳපු ගමන් රූපයක් මාර්ගෙ ප්‍රතිස්ථාපනය කරනවා ඉතින් මේක කය වෙන්න පුළුවන්. නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඒ කය ඇතුලේ තියෙන හුස්ම රැල්ල වෙන්න පුළුවන්. පිම්බීම හැකිලි වෙන්න පුළුවන්. නැත්නම් මේ කය විදිනකොට වම දකුණු වශයෙන් තියෙන සක්මන වෙන්න පුළුවන්. නැත්නම් ඉදිරියට ඉදිරියට කටයුතු කරනකොට Taman ඉන්න ඉරියව්වට හිත යොදන ඉරියව්ව වෙන්න පුළුවන්. ඉතින් යනවා අපි ධක්මන් භාවනා, පරියන්ක භාවනා, ඉදින්දා වැඩ කටයුතු කියලා කියනවා. කෙසේ නමුත් මේකදී කය අරමුණු කිරීම කම්මන පස්සනා කිරීමේ විශේෂ ආනිසංසයක් තියෙනවා. මොකද්ද මේ කය වෙනුවට වෙන මොනවාර එකක් ගත්තොත් ඒ දේ අර කාමච්ඡන්ද විල පහර දෙනකොට අපි නැවතත් ඒක නෙවෙයි යන්න වෙන්නේ අපි ගන්න අරමුණටනේ ඒකට ආවද නැද්ද කියලා උරගා බලන්න ක්‍රමයක් නැහැ අපි සංකල්පයක් ගන්නවා දැන් අපි කියනවා අපි භාවනා කරන්න කය ඉදිරියෙන් තියාගත්තා හුස්ම ඉදිරියෙන් තියාගත්තා ධානය කරන යන ඔන්න රාජ්‍ය ආසාවක් ආවා රාග කැණීමක් ආවා ද්වේෂ ආසා ද්වේෂයක් ආවා ඒක දැන් චින්තන කරනවා කරගන්න කරගාලා කොහොමද අපි හිතමු නැවත කයට හිත ආවයි කියලා දානපාණි දාවයි කියලා දැන් මේ ඇත්තටම ආවේ ඇත්තටම කයටද නැත්නම් කය කියන සංකල්පයකටද මේකත් මායාවක්ද කියන එක උරගා බලන්න බැරි නම් අපි තාම ඉච්ඡල පදනකට ඇවිල්ලා මේ කයේ තියෙන වටිනාම දේ තමයි අතගාල බලන්න පුළුවන්. ඒකේ තියෙන උරගාල බලන්න පුළුවන් ගතිය මේකට බය ගණන් බණ කිව්වත් නැති ඒ තරම්ම උගත් මේක පහත් කරලා සලකනවා. ඒගොල්ලෝ හිතනවා ඊට වැඩිය හරි හොඳයි වේදනානුපසනාව කරනවා. ඊට වැඩිය හරි හොඳයි චිත්තානුපසනාව. ඊට වැඩිය හොඳයි ධම්මානුපසනාව හොඳයි කියලා නමුත් ඒ චිත්තානුපසනාව කියන එක එයාගේම මනෝ විකාරයක් වෙනවා. වේදනානුපස්සනාව කියනක ආහසේ තියෙන්නේ. කායනුපස්සනාව නෑ මේක ගොරෝසු. මේක අත ගන්න පුළුවන්. මේක අල්ලන්න පුළුවන්. ඒ නිසා අපි නැවත නැවතත් කායනුපස්සනාව තියාගෙන ඒක ගොරෝසු දෙයක්. පුරකා බලන්න පුළුවන් දෙයක්. ඒකත් එක්ක සාපේක්ෂව යනකොට කායනුපස්සනාව වැඩි වෙනවයි කියලා කියන්නේ නිවර්ණ අඩු වෙනවයි කියන්නේ. එතකොට ඉතින් අපි හිතන දැන් අපි කොච්චර කිව්වත් කායනුපස්සනාව 100ක් හිත හිටින්නේ නෑ. විවිධ දේවල් වලින් ඇවිල්ලා අපට පහර දෙනවනේ. ආශාවල්, ද්වේෂයේ, ත්‍රිමත, අතීතනාගත හිතුවිලි සාසක මේ ඇවිල්ලා ආහාරදණයකින් තමයි කියන්න පුළන්නේ මම කවුද කියලා. මේ උපති මොනවද කියලා. මට නිතරම පාර දෙන්නේ කාමෙනවා. ආයෙනම් මම මේ මුළු ජීවිතේම ගත කරලා තියෙන ආස්වාදේ වැඩි කරන්නයි සුඛාස්වාදේ පිටයිදම රාග චරිතය. නැත්තම් නිතර පහළ දෙන්නේ නුස්නා ගතිය, පා වෙන ගතිය, ද්වේෂය එහෙමනම් කියනකොට මේක ද්වේෂ චරිතයක්. මොකද නුරුස්නා ගතිය වැඩි ගැටුමයි වැඩි ඝර්ෂණය වැඩි තාපයයි වැඩි. ඒ මොකද මේ ආනාපානය කියන මධ්‍යස්ථානම තියෙන මේ ගැටුමක් ඇති වෙනවා. එහෙම නැත්නම් නිදිමත වැඩි. මෝහ චරිතය. නැත්නම් සැක විචිකිච්ඡා චරිතය. එතන අතීතෙම කොච්චර දුරක් අතීතේ ගැන පශ්චාත්තාප එන අනාගතය ගැන අලුත් සැලසුම් හදනවා. ඉතින් අපි මේකට වෛර කරනවායි කියලා කියන්නේ මේ උපදි කියන එක දන්නෙත් නෑ, උපදි අඳුර ගන්න උත්සාහ කරන්නෙත් නෑ කියන්නේ. මේ ආනාපානය දීලා තියෙන්නේ. ඊට කණ්ණාඩියක් වගේ ධානය මේක නැවත නැවත පෙනී හිටින්නේ මොකද්ද කියලා බලනවා. මේ පේනදී බුදුහාමුදුරුවෝ හිටියනම් පෙනේ. දැන් කාටවත් පේන Tamanට පේන්නේ මේකට වෛර කරන තාක්. ඒකට කවදාකවත් උපදී නඳුර ගන්නවා. ඒ නිසා මේ ආනාපාන හරස් කපන දේවල් වල වැඩියෙන්ම හරස් කපන්නේ අපි සංසාරයෙන් ගినాපු මේ ජීවිතේ වැඩියෙන්ම පුහුණු කරපු එහෙම නැත්නම් අපි හිතේ අත රුචි අරුචිකම් වශයෙන් ගෙනියන අපේ පෞරුෂත්වය මේක හරියට වෙන හැටියට කපටා සුද්ධ කරලා කියන්න පුළුවන් නම් ඒ ලෙඩේට තියෙන බේතේ ඉච්චරම තමයි ඒ මේක දැනගත්ත ගමන් ඊට පස්සේ තවදුරටත් කාමයට ඇවිල්ලා රංගපාන්න බෑ. ද්වේෂයයිල නටකම එයා දන්න මට වැඩිම වදින්නේ ද්වේෂය. මේ නිදහස් අහිංසක නොමිලේ හම්බෙච්ච ආනාපානචීදී කොහෙදෝ යන ද්වේෂයක් ඇවිල්ලා පනහනවා. ඒක මගේ දෝෂයක් නෙවෙයි. ඒ ද්වේෂය මගේ ද්වේෂයක් නෙවෙයි. මේ උපදී මම මේ ගినాපු මම දන්නේ නැති මා වෙනුවෙන් විනිශ්චය කරන මගේ න්‍යාය පත්‍රය. ඒක අල්ලගත්තා නම් තිබ්බ චක්කු ඥානේ බලනවා. බුදුන් දැක්කා වගේ. නමුත් අපිට වෙලා තියෙන්නේ අයියෝ මේ ද්වේෂය එනවනේ ඒකට මොකද කරන්නේ? ඒකට පැන්ඩෝල් ගැවුවත් හරියයිද? සිද්ධාලේ වැගුවත් හරියයිද? නැත්නම් මොකද්ද කරන්න ඕන කියලා අපි ද්වේෂය අයින් කරන්න හදනවා. ඉතින් කොහෙද මේ මනුස්සයා උපදීන් ගැන තේරුම් ගන්න කොහෙද මේ මනුස්සයාට උපදීන්ගේ ගැළවුමක් ගන්න. ඉතින් විපස්සනාවකින් තොරව නැත්නම් මේ විදිහේ විප්ලවීයකමෙන් කල්පනා නොකර මේ අපකරා පැමිණ හැම දූතයෙක්ම අපි එළවලා දැම්මොත් කවදද පණිවිඩය ගන්නේ? අපි මේ ගහන්නේ දූතයාටනේ. ඒ දූතයාගෙන පණවිඩය අරගෙන කන්ටක් දෙකක් අහලා එළුම නම් තමන්නේ. අපි දූතයාරොත් දූතයට ගහලා. ඉතින් හැමදාම උතුරට ඇවිල්ලා කට්ටු කරනවා අනේ සෑර් පණවිඩයක් තියෙනවා. බලයන් යන්න එන්න එපා ඔබ මොකද හොදලා නැහැ ඔබ කොන්ට්‍රිබියුට්ලා නැහැ කියලා දූතයට ගහ ගහලා ඕන කවදාකවත් පණවිඩය ගන්නෑ. ඉතින් අපිට කවදාකවත් අපි මම කියන්නේ කවුද කියලා දැනගන්න හම්බෙන්නේ මොකද අපිට පෙන්වන්න ඕනේ මම මේ කියනවා. ශාන්ත දාන්ත තීන්ත ගොඩවයික් තියෙනවා. නමුත් ඇත්ත පේන හටන් අරගන්නේ ආනාපානයේ මධ්‍යස්ථ අරමුණක් දාලා හොඳට බලන ඉන්නකොට ඇතියෙම පහර වදින දේ. තමන්ම දැනගත්තොත් ඒ මනසයා ලෙඩක් වෙනවා, වෙතක් වෙනවා, බෙහෙතක් වෙනවා, සුවයක් වෙනවා, ලෝකෙට ආදර්ශයකුත් වෙනවා. මේ මෙතෙක් වලදීපු කෙලස්මයි. මෙතෙක් වලදීපු වදමයි. නමුත් ඒක හරියට බේරලා මට තියෙන්නේ මේකයි කියලා කියාගන්න කිසි පශ්චාත්තාවකින් තොරව අස්පනාකට මේ හිතපු දෙයක් නෙවෙයි කියාගන්න පුළුවන් නම් මේ හම්බෙන උදාරත්වය කෙලෙස් හඳුනා ගැනීමත් උපදී හඳුනා ගන්න අතර උපදී නිරවශේෂ දුරු කිරීමකට එකම ඉතින් මේ ටිකට පොතක් කියන්න කමටන් සුත්‍රාන් ඉස්සෙල්ලා භාවනා කරන හැමදාම ලියා ගන්න ඕනේ මට භාවනා කරනකොට මම නිතරම හිරිහැර වෙන්නේ ඉද්දෙන්නේ කිපෙන්නේ තුවාල වෙන්නේ මේකෙන්. ඒක තමයි මගේ නියම කේන්දරේ. ඒක අනුව තමයි මගේ ග්‍රහ චක්‍ර කරකෙන්නේ. ඒක මකන්න උත්සාහ කළොත් කවදාකවත් බෑ හරියට ඒ කියන්නේ කන්නඩියකින් මුණ බැලලා මෝණ ගැටයි කියලා කන්නඩිය පිටිනවා. කන්නඩිය වින්දට මෝණ ගැටයි. ඉතියා කන්නඩිය වින්දයි කියලා හරියන්නේ නැහැ. අපි කරන්නේ මේ කන්නඩිය හොඳ නැහැ. ඔක් කුඩු කරනවා මේ ඒක කැත මොනක් වෙන්න. කැටබුණේ තමන් ගැන ඉති වෙන કોઈ කණ්ඩායම් බලවත් උච්චර තමයි. උචාර ගැන කණ්ඩායම් විදින්න එපා. ඔබ බලපං. නිරියෝ කියන්නේ. පිළිඹු කරන්නේ සත්‍යද? පිළිඹු කරන්නේ සත්‍යද කියලා බලන්න එක ක්‍රමයයි තියෙන්නේ ලක්ෂ වාරයක් එන්නේ. පළවෙනි සැරේ පළම විශ්ච කරන්න යන්න එපා. දෙවෙනි සැරේ විශ්ච කරන්න හදිසියක් නෑ. මොකද අපි සංසාරයක් මේ කෙලෙස් එක්ක ඇවිල්ලා තියෙනවා. මොකද තක්කෝ. මෙහෙමට මේ පහපාටේ යද්දකි මොකද ස්වාමීන් වහන්සේ? මම නිල් පාට උනේ මොකද කියලා. පැද්දෙන්නේ මොකද කියලා. ගැස්සෙන්නේ මොකද කියලා. සාධාරණයි අහන පයිලක දෝෂයක් නෑ. මොකද ඒක සැරයක් ගැතිලා ඒක සැරයක් පැද්දිලා මේක අල්ලන්න බෑ. ලක්ෂ වාරයක් කරනවා. චලන කරනකොට කවදා හරි තමයි තේරෙනවා. මේ තරම් විවේක පරිසරයේ ඉඳලා සතියෙන් ආනාපාන වගේ උදාසීන අරමුණක් කරනකොට මේ විදිහට පාර දෙන දේ අපිට දැක් ගන්න පුළුවන් වුණාට අසතියෙන් කාමභෝගී දෙයක් කරගෙන ඉන්නකොට අපිට පහර දෙන පහර දීලා කොහෙන්ද අපිට accounts එන්නේ කොහෙද අපි ළඟ බුක්කී වෙන්නේ අපි හිතනවා ඒක අපේ අම්මා කරලා දෙයි තාත්තා කරලා දෙයි ප්‍රයිවට් සෙක්‍රටරි කරලා දෙයි කියලා ඇමරිකාවේ කියලා මේ ජනාධිපති කෙනෙක් ප්‍රයිවට් සෙක්‍රටරි ඒ තරම්ම හොඳයිලු කවුද ඒ ලෙවල් සර්ගේ නම මොකක්ද ලයිෂික් මගේ නම මොකක්ද ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් තමයි යන්නේ එහෙම තමයි අපිටත් වෙලා තියෙන්නේ. අපි හිතනවා මේ වැඩේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා උන්වහන්සේගේ මහා කරුණාවෙන් දැකලා අපිට අපේ ලෙඩේ අල්ලගන්නේ. නැත්නම් කමටහන් දෙන හාමුදුරුවෝ නැත්නම් අපිට මේ භාවනා කියලා දෙන ගුරුවරයා මේ සියල්ලම දැකගෙන කරන්නේ පච පිස්සුද. කාගවත් කාටවත් බලන්න බෑ. ඒක න්‍යායක්. කන්නාඩිය බලන්නේ කියලා දෙන්න දුනා වහන පාට දාපන් සතිමත් වෙන උඹට වදින පහර දිහා බලපන් මොකෙන්ද කරදර වෙන්නේ කියලා අන්න එදාට තේරෙයි මේ උපදී කියන එක උණු උණුවේ බලනවා මිසක් හිතලා ගන්න බෑ. ඇවිල්ලා පහර දීලා ගියාට පස්සේ නැවත සලකා බලන්න බෑ. ඒ දකින්න නම් ලේ පිට අල්ලන්න. ලේ පිට අල්ලන්න නම් මේක නොදකින්න ඔබනම් කෙලොටුයි කෙලස් කියලා පුරපංචස්කන්ධ විසිකලා බෑ. එයාට ඇවිල්ලා අස්පනා පිට හොරකම කරන්න පාහර කරා පාරමෙන් පාහර පාහරන්න ඉඩාරින්න නොදැක්ක වගේ බලන් ඉන්න ඕනේ මිනිජර් කියනවා පොලිස් කාර්යයක් වගේ බලන්න යන්න එපා රහසුත් සේවාවේ කෙනෙක් සිවිල් ඇඳුම් පිට ඉඳගෙන වරකම් කරන එක නදියා බලනවා වගේ බලන්න මේකට කියන අනුන්ගේ දෙයක් බලනවා වගේ බලන්න කියනවා බලහිනකොට තමන්ගේ චරිතය එළියුනේ නැත්තම් බුදුහාන් කියන අවුරුදු 7ක් ඇතුළත ෂුවර් ඇන්ඩ් ෂොප් හරියට දන්නවා දවස් හතක් ඇති කියලා. බෝධිදාය සූත්‍රය කියනවා උදේ පණිවිඩය ගත්තට උඹට හැන්ද වෙනකොට කීයද ඇගේ මමයා කවුද කියලා. ඒ දැන ගැනීමමයි උත්තරේ. සර්වඥාන් වහන්සේ ගොඩාක් ශිෂ්‍යව හදාගෙන හොඳට බණ කියාගෙන අසුවාගෙන ඉන්නකොට අන්නේ තීර්ථකයන් හරි ලාභ සත්කාර ආදුණා. ඊට පස්සේ මේ මිනිස්සු කිව්වේ යانے යන තන සංඝයාට කුලී හේවාය දාලා නපුරු වචන කියලා බයින්න පටන් ගන්නවා. කවුගේ දවස්වල එළවලුමි සංඥාට හග්ගිඩි හග්ගිඩි කියවා වල දන්නවද බලන්න. පාරේ යනකොට හග්ගිඩි හග්ගිඩි කියලා කියනවා මේ සංඥාට බයින්න කරනවා. බණ්ඩාරනායක මරු මහත්ය මරුට පස්සේ සෝම්පාල සෝම්පාල කියන පටන් ගත්තා සංඥාට. පාරේ බැලලා යන්න දෙන්නේ නැහැ. ඒ බෞද්ධ විතවන්න ඔය අනාමේ තීර්ථක නෙවෙයි. ඒ වගේ එක එක නැක එක නැහැ සංඝයාට හින් ගන්නවා. මට මතකයි මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මම යනවා වලේ ඩ්‍රාමා බලන්න. ඒ කියන්නේ චිත්‍ර මොනවද? නාට්‍ය ගනලා පෙන්නනවා, හතක් අටක් පෙන්නනවා, සතු කියලා ඒක නාට්‍යවල රුපියල් 10කට තිබ්බා නාට්‍ය ඔක්කොම බලතයි. ඉතින් ඒක ගිහලා ඒක 1500ක් තින්ද ගත්තා. ඒක පැත්තක් තියෙනවා සංගයහට විතරයි. මේ නැච්ච ගීත වාදිත විසුඹ දර්ශන මාලා ගන්න විලේපන ධාරණ මණ්ඩල කරන්න එපයි කියලා. අපිට සිල් වෙන හාමුදුරුවෝ මට නේද? ඉතින් ආපහු එනකොට ඒ පැත්තට යන හාමුදුරු මයින් ඉස්සරහ යනවා මං ඉතින් පිටිපස්සේ ඉඳගෙන ගියා. අයියෙන් සිල්පදේ කියන. ආන්දරට ඇහෙන්නේ නැති වෙන්නේ මොකද ආන්දර සිල්පදේට ගන්න නැති නිසා. ඉතින් මට හරි සතුටක් තමයි මේ ආන්දරන කොනහනේ. මමත් මේ ඉංග්‍රීසි නාට්‍ය වල්නවා දැන් මේ මේ මේ විතරට පස්සේ. ඉතින් ඒකට ඕන නම් ඔයගොල්ලන් ඉල්පතේ ගියා කියලා. ඒ වගේ සංඝයාට නිග්‍රහ කරන එක ගිහියන්ගේ ලොකෝ විනෝදාංශයක්. ඒක තමයි ස්වාමීන් කියනවා අහසට බයින් එකයි ආණ්ඩුවට බයින් එකයි සංඝයාට බයින් නැත්තම් මේ ගිහියන්ට තරහ පිට කරගන්න තැනක් නැහැ කියන්නේ. මේ අහසට බයින් නැද්ද කිය මෙච්චර මේ මේ මේ සමරකේ වහිනවනේ. සීතලයි. ඒකට බයින්. ආණ්ඩුවට බයින් මොකද ඔච්චර කොච්චර ටැක්ස් ගත්තත් මොන් කරන්නේම මේකයි කියලා. සංඝයාට බයින් මොකද සංඝයා අපව බනින්නේ නැහැ. ඉතින් මේ වගේ සංඛ්‍යාවට බහින්න පටන් ගන්නවා ඕගල ඊට පස්සේ ආනන්දවන්ත හරි හිතන්නාපුයි ඇවිල්ලා කියනවා මොකද සංඛ්‍යාවට බැලලා එහෙම නිවට අර අපි අපි කාටරි මන්දත් ඔගේ අම්මට කියලා නෙබයිනේ බුදුහාමුදුරන බණ සංඛ්‍යාවට කියන්නේ සාස්තුන් වහන්සේට බයි ආනන්දවන්ත හරි ඇවිල්ලා සකච්ඡාකට මොකක් කියන තිබුණා ස්වාමීන් වහන්සේ අපි වෙන නගරයකට වඩිමු කියලා ඉතින් බුදුහාමුදුරන මොකද ආනන්ද කියන්නේ ඉතින් කියනවා මේමයි ස්වාමීනාද මේ මිනිස්සු ටිකක් අපිත් එක්ක හිතනවා කරනවා මේ දොස් කියනවා මොකද මොකද මොකද මේ සංඝයාට මෙහෙම කින්න පාලි කරන්න බයි ඔබ වහන්සේටත් බයි දෙයන්සේ තුන් සැරයක්ම ප්‍රතික්ෂේප කරනවා ඒකල බුදුජානන්සේ ආනන්ද හාමුදුරන්ට තමයි කියන්න බෑ ආනන්ද හාමුදුරන් නෙවෙයි උන්වහන්සේ කියනවා ගාමි අරඤ්ඤේ සුඛ දුක්ඛ බුද්ධෝ නීවත්තනා නොච පරණ්ඩේය. පුසන්ති පස්සා උපදීන් පටිච්ච. නිරූපදීන් කේන කුසෙයෝ පස්සා. මේකන උදාන ගාථා පුත්‍රජනනාසිට මේ සියලු ධර්ම කොටස් කල්පනා වෙලා මේ සිද්ධියට අදාළ කියනවා. ගමේ අරඤ්‍ය රූප දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්නකොට හරි අරන් ඉන්නකොට හරි අපිට සැප ඇවිල්ලා පහර දෙනවා. දුක ඇවිල්ලා පහර දෙනක සැප දුක ස්පර්ශ කරනවා. මේවාත්තන නොච පරණ්ඩයි. ඒක මේ අනුන් කරපු දෙයක් කියලා හිතන්නත් එපා. ඒකට ආත්මවාදයකට වෙනවා. තමන්ම නාබෙ මේක ගන්නෙත් නෑ. ඒ නිසා තමන් කියලා හිතන්නත් එපා. ඒක අනුන් කරන දේකුත් නෙමෙයි, තමන් කරන දේකුත් නෙමෙයි. උසාන්ති පස්ස උපදීන් පරිචේවා හෝ ස්පර්ශ කරන උඹේ උපදීන් වල හැටියට තමයි. විරුචි අර්ථකම් විදිහට තමයි ලෝකේ තියෙන දේවල් ඔබ ස්පර්ශ කරන්නේ. ඒ නිසා ලෝකේ හදන්න යන්න එපා මේ ඡන්දය කාමච්ඡන්දේ ඉස්කී කර කරගන්නේ ඔබේ උපදීන් ටික පිළිවෙල කරගන්නේ පිළිවෙල කරාට පස්සේ ඒගොල්ල විද්දටමට වදින්නේ මේ ලෝකෙ දීලා තිබුණාට කොච්චරවල් දේවල් ඊගාවට ගන්න දේ මොකද්ද කියලා නිශ්චය කරන්නේ ඉදුරම් පිනවීම කියලා හිතුවට න්‍යායපත්‍ය සකස් කරන්නේ උපදීන් ඒ උපදීන් ටික සංසන්දනය කරන්නේ නැතුව සමනය කරන්නේ නැතුව හික්ම ගන්න නැතුව කාම වස්තු වෙනස් කරයි කියලා වෙනසක් වෙන්නේ අපි කරන්න දැනෙන්නේ සාමාස්තු ගොඩාක් හදන්න සැප විඳින්න හදනවා. නමුත් ඒක කොයි එකද ගන්න ඊගාවට කියන එක න්‍යායපත්‍යයේ තියෙන්නේ උපදීන දෙයක්. මේ උපදීන කළ හැඟීමකින් තොරව අපි අසීමිත රූප එකතු කරනවා. අසීමිත ශබ්ද ගන්ධ රස එකතු කරාට හයෙන් එකයි එක සැරයකට පාවිච්චි වෙන්නේ අනික් සේරම සුඛෝභෝගීත්වයට යනවා. අනික් සේරම පාරිභෝගිකත්වයට යනවා. ඒවට වග වෙන්න වෙනවා. ඒ කියේ දේවල් ආයෙ කවදාකවත් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම දරුවචනසේ සඳහන් කළා තියෙනවා සංකප්ප රාගෝ කුසස්සකාම. මනුෂ්‍යයාට අනුශාසන දෙන එකම රාගය තමයි තමන්ගේ රුචිය. තමන්ගේ සංකල්ප ටික දැදගන්න. මම මේක සාක්ෂාත් කරගෙන තමයි මම ලෝකේ කරන්නේ කියලා සංකප්ප රාගෝ කුසස්සකාම. නැති කාම යാനി චිත්තානි ලෝකෙ මේ බාහිර ලෝකෙ තියෙන විචිත්‍රත්වේ නෙමෙයි කාමී කියලා කියන්නේ කාමී කියලා කියන්නේ මගේ මනාපමනාප මගේ අභිරුචිය මගේ ඇබ්බැහිය මගේ පෞරුෂත්වය මම සංසාරයෙන් ගෙන ආපු දෙයක් ඒ නිසා තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අත්‍යත්ත දීරෝ විනේති චන්දම් මේ ලෝකේ විචිත්‍රත්වය කරඬු කරන්න යන්න එපා ලෝකේ විචිත්තත්වයේ තිබුණට ඒකෙන් මොකකින් ඔබ වහකටේද කියන එක මොකක් ඔබ වහලා ගන්නේද කියන එක මොකකින් ඔබ ආතර වේද කියන එක ඔබේ රුචි අරුචිකත්වයට නඳපාතන. එනිසා ලෝකේ කාමයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ සංකල්ප ටික හදාගන්නේ. චිත්තේම චිත්තානි තතේව ලෝකේ මේ සම්පූර්ණ කාම ලෝකේ ජීවත් වුණත් ඒ කාම ලෝකේ තමන් ආතුර කරන්න බෑ. තමන්ගේ සංකල්ප ටික හරිනම් චිත්තේ විචිත්තාන සතේ ලෝක අතත්ත දීරෝ විනේති කාම ඡන්ද ඒ මොඩ දීර පුරුෂයා කරන්නේ තමන්ගේ මේ උපදීන් ටික හඳුනාගෙන දැනගන්නවා මේ හරකගේ ලිව්වොත් තරග කොල්ග කෙල් ගන්න දැන පුල්ග ගන්න දැන කියලා යා ගන්නවා ඒ නිසා කාමේ හදන්න හදන්නේ බාහිර ලෝකේ ඇතුළේ ටික තමයි හදන්නේ ඉතින් විපස්සනා කරන එක නා චේතෝ විමුක්තියෙන්ද නිවන් දකින්න ප්‍රඥා විමුක්තියෙන්ද කියලා කියන්නේ චේතෝ විමුක්තිය කරන එක නා සමතෙන් බටහිර බාහිර කාම වස්තු වයින් කිරීමෙන් තමයි යා ඉක්මීම ගන්න. විපස්සනා කරන එක නා කාම වස්තු එහෙම තියෙති මගේ රුචි අරුචි පිළිබඳව අවිද්‍යාව දුරු කරනවා. මට යැපෙන්න මූලික පහසුකම් ඇති. මම මේ දඟලන්නේ මගේ මේ අභිරුචියක් තියෙනවා ඉතින් සංකල්පයක් තියෙනවා ඉතින් එහෙම නැත්නම් මගේ රුචි චර්චයක් තියෙනවා ඒක සංසන්දනය කරන්න ගියාට පස්සේ පුදුමාකාර ගැටුමක් නිසා යම් දවසක කෙනෙකුට මිච්ඡා සංකල්ප සහිතව කාමච්ඡන්ද ව්‍යාපාර ව්‍යා කාමච්ඡ කාම සංකල්ප මිච්ඡා සංකල්ප කාම කාම විතක ව්‍යාපාර විතක විහිංසා විතක එන කාම විතක කියන්නේ විවිධ රසමස විවිධ හැඩතල විවිධත්වය විවිධාංගීකරණය ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ ඒ මට ඕනවන රුචිකත්වය හදන්න දුන්නේ නැත්නම් හරස් කපන එක මරන්න ඕනේ. හරස් කපන එක වනසන්න ඕනේ. හරස් කපන එක විනාශ කරන්න ඕනේ කියලා වනසඟවිලා හිතිවිලා කියනවා රාගයේ යන්තාර්ථය. ඒ රාගයට බාධා කරන සියල්ල වනසන්න විහිංසා විතක්කයක්. ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ අනුන්ට හොඳ උනත් උනත් කමන්නේ නරක උනත් කමන්නේ නැහැ. ද්වේෂය තමන්ගේ සාධාරණම අසාධාරණම තමන්ගේ කාම සම්පත් ලබා ගන්න හදන. ඉතින් මේ කාම විතක, ව්‍යාපාද විතක, විහිංසා විතක කියන මේ පුරුෂ විතක තුන තියෙන තාක් කල්යාණය කවුරක්වත් වුණයක් කරන්න ඕනේ නැහැ. කවුරක්වත් දෙන්න ඕනේ යාලන්න පරිපෝය දාන කන හැටි. අද බටහිර ලෝකෙ ගැන කල්පනා කරන්න මේ තාක්ෂණයේ ලැබෙන. අපි මේ සූත්‍ර පිටිපස්සේ යන යක්කුනේ සුද්ධගේ කාටද තියෙන්නේ කියලා බලන්න ඔය මහා පුරුෂ විතක්ක හෝ නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විචාරිතක නපුරු විතක්ක නැති එකෙක් ඉන්නවද කියලා මේ වාගේ නරක විතක්ක තුනකින් ආපු මේ දැනුමිය ලෝකෙට හෝ මට හරි අනුගානේ උන්ට හෝ සපක් වෙයි කියලා හිතනවා ඊජීටි කොහෙද යන්නේ රටක් වශයෙන් අපි කොහෙද යන්න හදන්නේ සංස්කෘතියක් වශයෙන් අපි මොනවද පාවා දෙන්න හදන්නේ ගන්න හදන්නේ මොනවද? අපි පොඩි උන්ට පෙන්නලා තියෙන්නේ මොකද්ද? උන්ට තියේද පොඩි උන්ට තියේද අවස්ථාවක් මේ වගේ ඉඳගෙන අනේ මේ ගැටි ලියා ගන්න මේ පොඩ්ඩක් බණ ටිකක් අහන්න ඕනේ ටිකක් භාවනා කරන්න ඕනේ මේක ටිකක් දෙන්න ඕනේ කියන හැඟීමක් අපිට තරම්වත් එන්නේ නැහැ. ඒකට අපිට තියෙන මෙහෙවර අපිට තියෙන භාර දෝරත්වය අපිට තියෙන යුග මෙහෙවර කුංචි දෙයක්. ඉතින් එකම සුසුකම තමයි අපි සම්මා දිට්ඨියක් හදාගන්න ඕනේ. සම්මා දිට්ඨියක් නැතුව සම්මාතංක පැහැදෙන්නේ නැහැ. මේ උපටි කියන ටික මමයා කියන එක. නැක හේල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න කියන යන්න ඇර. මම කියන්නේ විපස්සනා නේ. යන්න ඇරල ඌ දිහා බලන්නේ. නාසනදාල ඇදලා ගත්තොත් ඌගේ ස්වභාවික වර්ණය ස්වභාවික චරණේ නැති වෙනවා. ස්වභාවික චරණේ දෙන්නේ. දෙන්නේ සතිය ආරක්ෂාව යටතේ සීල ආරක්ෂාව යටතේ ශ්‍රද්ධාවයි. දීලා ඉවරලා යන දිහා බලන දෙසරේ තුන්සරේ බලනකොට පේනවා යම් තැනක රහසොත්තු සේවාවක් තියෙනවා කියලා දන්නවනම් මොනවා වැඩි කල විනෝදාංශ පෙන්කලින් දෙන්නේ. රහසොත්තු සේව නැති තැන හොරා පුදුමාකාර දෙල්ලම ගයක් කරනවා. අපි සත්‍යයෙන් කරන්නේ අපි මේ සීලෙන් කරන්නේ රාජ්‍ය සේවාවක් හයි කළා තියෙනවා මේ කොයි ආ මේ කේල් ගහ කන්නද යන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා. මේ කියන්නේ මගේ රුචිය. කැම පිඟානක් ගත්තට පස්සේ මට ඉන රුචිය. ඇඳුමක් ගත්තට පස්සේ මගේ රුචිය. මම දරුවෙකුට උපදේශයක් දෙනකොට මගේ රුචිය. මම ආණ්ඩු පක්ෂයක් තීන්දුව කරනකොට පක්ෂයක් මගේ රුචිය. එච්චර නිබලපාන්නේ. ඉතින් ඒක හරි ගියත් අඳුනන පස්සේ අපි ඊයේ දිනසා ගන්නවා එහෙම නැත්නම් පාටි දානවා. නමුත් මේ රුචිය කියන එක අපේ සුභ සිද්ධිය සඳහා හිතනවාද කියන එක බැලුවොත් සුභ සිද්ධියක් වෙනවනම් වෙන්නේ තණ්හා මාන දිට්ඨි වඩන එක විතරයි. ඒක ඒකාන්තයෙන්ම මිච්ඡා සංකල්ප වලට දුවන. ඉතින් අපි රුචියට වැඩ කරන්න ඇරලා මම මොන දෙයකට කැමති කෙනෙක්ද මම මොකද්ද කියන එක තේරුම් ගන්න. අපි කමඨා සුද්ධ කරන ප්‍රධාන වශයෙන්ම කියන්නේ ඒක නෝ තුගදෙනකේ සමන්තේන බාධාවට ද්වේෂයෙන් කතා කරා. මට වේදනාව කරදර කරනවා මට ශබ්ද කරදර කරනවා මට ඉතිරි කරදර කරනවා ඒක මේ කවුරුට කරන එකක් විදියට ආත්ම දෘෂ්ටියට දාලා බලනවා එහෙම නැත්නම් ඒක දිහා බැලුවොත් ටික කාලෙකින් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමමයි උපදීන උපදීන වශයෙන් හඳුනා ගැනීමමයි උපදීන වසන්න බැරි තරක් හිතේ හැදෙනවා ඒකට හවචනාවේ සඳහන් කරනවා මේ ත්‍රිතාන වසන සූත්‍රයේ යං කිංචි දුක්ඛං සම්භවති සබ්බං උපතිපච්චය දුකින් ලෝකේ දුක් ඇති වුණා නම් දේවල් නැතිකම නිසා නෙවෙයි දුක තියෙන්නේ. අපිට අවශ්‍ය දේ, අවශ්‍ය බ්‍රෑන්ඩ් එක, අවශ්‍ය ප්‍රමාණය, අවශ්‍ය ඒ වෙලාවටම ලැබුණොත් තමයි ඕනේ. එහෙම වෙච්ච එක දැන් ඔය දරුවා හදන දරුවෝ හොඳටම දන්නා මේක තමයි. දරුවෙකුට ඇඳුමක් නෙවෙයි ඕනේ කරන්නේ. අහවල් ෆැෂන් එක. මේ වෙලාවට ඕනේ අනේ අර අහිංසක උපාසක මහත්තයෙක් ගුරුවරයෙක් හැබැයි හීරළුවේ එයා කියනවා යාට මාස 3කට විතර වේදමක් පෙන්ෂන් එකේ වේදමක් දෙන්න ඕනලු පුතාට හරි දුවට හරි ඇඳුමක් කරන් දෙන්න. එයා මේ මාස 3ේම ඉස්කෝලේ යනවා. තාත්තට ඕනකම තියෙනවා දෙන්න පුළුවන් දුන්නේ නැහැ. ඉතින් මෙයා සල්ලි එකතු කරලා ඇඳුම දීලා බලනලු දැන් පාවිච්චි කරපේකට මොකද කරන්නේ කියලා. අවුෙන්ද බලන වයිෆ් එක දැලි අත පියන්න අරගෙන. යා කියනවා මගේ ජීවිතේ මම කවදාවත් මෙච්චර හොඳ එකක් විශ්ි කළා නැහැ. ඉතින් මට හරි කනගාටුයි. මේ ලස්සන ඇඳුමක් මේ විශ් කරලා තියෙන්නේ මොකද ෆැෂන් එකට. ඉතින් ඒ තනියම මියා කනගාටු වෙනවා. මම ගොඩක් වැඩ කෙරුවේ සංසිද්ධිය වල පැතිවල ඒ මිනිස්සු උලා කාලා ජීවත් වෙන හැටි බලනකොට අපේ මිනිස්සු මේ ඇඳුම විශ් කරනවා දැලියප්පල් අල්ලන්න ෆැෂන් එක ඕනකම දෙනවා. ඒ දරුවගේ ආදර්ශය අපි කොච්චර පිටු ගෙල්ලනවා මූලික අවශ්‍යතාවන් මූලික අවශ්‍යතාවන් පිළිබඳව තහනම් කරාට කතා කරන එක අමනුස්සයි. ඒක නෙවෙයි මේ බුදුහාමර මතක් කරන්නේ. ලද දෙයින් සතුට වෙන්න පුරුදු වෙලා, ඇති කියන්න පුරුදු වෙලා, අන්නේ දාන තේරෙන පටන් අරගනි අපිට නිවනේ වගේ ඉන්නේ. සමුත්මාරක නෑ මේක නෑ කියලා පුරුදු කරන්න පුරුදු ගන්න ගන්නන මේ විප්ලවීය ලෝකයේ අපිට ඕන කරලා දෙන ඒ දේම ඕන, ඒ බ්‍රෑන්ඩ් එකම ඕන, ඒ වෙලාවටම ඕනේ අපි ඒ තරම් පිං ඇති භව සම්පත්‍ය ඇති ඇත්තෝ වගේ ඉතින් අනිත් එක හම්බුනට පස්සේ මොකද වෙන්නේ තණ්හාමාන පිටි වැඩි. බුදුඥානන්ද මේක පෙන්නලා දීමෙන් එන්න තියෙන කොච්චර දුක්කටක් කපනවාද කියලා හිතන්න. ඊට පස්සේ පෙන්නලා දීලා කියන මිනිස්සු ඔය හටන් හිටලා පැත්තකදීදී උඹ මේ ලැබිච්ච දේ හතුරුනොත් එහෙම උඹ ලෝකේ ඉන්න ප්‍රධානම සතුටු මිනිසයා. කියලා අපි කවදාහකට ඉඳලා සතුටක්. අපිට අරන් කියනවා. ඒ නිසා බුදුජානනාංශ මේ කරලා දෙන්න අපි charge කරන්නේ සල්ලි වලට. අපි ආතේ අර තියාගෙන ඉන්නේ නැහැ. මයිලකට ආයෙ නැත්නම් මට හම්බ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් අධිකාරියක් ගන්නෙ නැහැ. උන්වහන්සේ ක්‍රමවේදයක් පෙන්නලා දෙනවා. මේ ලද දෙයින් සතුටු වෙලා. ලද දෙයින් සතුටු මේ ಗುಣ කතා කරන. ලද දෙයින් සතුටු වීමේ සතුටු වෙලා සතුටු වීමේ ಗುಣ කතා කරන ගතිය නිසාවයි. ලද දෙයින් සතුටු නොවන කෙනෙක් පහත් කළා කරගන්න එපා. යැදෙන සත්‍ය වෙලා ගුණ කතා නොකම කියන පහත් කළ සලකන්න යන්න එපා. අනේ මම බුදුන් සරණ ගිය නිසා මම යන්තම් බේරුණා. අනේ ධර්මයේ ආව නිසා මම යන්තම් බේරුණා. අනේ සත්පුරුෂයෝ ඉන්න නිසා ලෝකේ සංගයලා වශයෙන් බේරුණා. අනේ මට සීලයක් තිබුණ නිසා මට බේරුණා කියලා අහිංසකව ඒ ගුණේ කපා කැපී පෙනෙන දෙන්නතු රකින්න ගියොත් මම ජීතනවා නිවන් දකින්න ඕනේ නැහැ කියලා වෙනම මේ ඇති. මේ ජීවිතේ අපිට හම්බෙච්ච මේ උදාරත්වය අනිවාර්යම නිවන් පෙත. එහෙම නැත්නම් ඒක නිබ්බාන ගාමනේ ප්‍රතිපදාවක් වෙනවා. මේ කැළම කිසිත් නැතුව අපි බලාපොරොත්තු වෙන මේ දන් දීලාකට නිවන් හම්බෙයි කියලා. එහෙම නැත්නම් අරග කරලා මේක කරලා නිවන් හම්බෙයි කියලා. ඒක මම හිතනවා ධර්මයව තක්ෂේරු කිරීමක් කියලා. මේකේ තියෙන අභියෝගයව තක්ෂේරු කිරීමක් කියලා. මම කියන්නේ අදි තක්ෂේරු වල දාලා අපිට මේක කරන්න බෑ කියන එක. මම කියන්නේ මේක කරන මනසට ඒ චිත්තක්ෂණයම. එතනම නහයෝ අස්පන අපිට තමන්ගේ නහයටම තියෙනවා අපි ශාක්‍ය සිංහ බඩව. කනකොල කන්න යන්න එපා. සිංහව කනකොල කන්නේ නැසිදි වලට අඬන්නේ නැහැ. ඒ වගේම දීන දෙන්නේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒ නිසා කොයි මොහොතක හරි තමන්ගේ ජීවිතේ ප්‍රතික්ෂේපයක් ඉදිරිපත් හොත් නිහිනයි කියලා හිතන්නේ. අයිතිවාසිකම තමයි සටන් කෙරුවොත් තුච්චයි කියලා හිතන්නේ. අපිට ලැබිලා තියෙන දේ අපි සතුටු වුණොත් අපිට කිසිම අලුතින් දෙයක් සඳහා අයිතිවාසිකම් දහහටම් කරන්න ඕන එකක් නැහැ. ඒ කිරීමෙන් වෙන්නේ මොකද මේ ලැබිලා තියෙන වර්තමාන මොහොතට ටිකලා වෙනවා. ලැබිච්ච දේ ප්‍රතික්ෂේප කරන්න උනත් අපි බාලදක්ෂයෝ නෙමෙයි. බාලදක්ෂිකාව නෙමෙයි. අපි යෝගාවචරයෝ නෙමෙයි. අපි බුද්ධ පුත්‍රයෝ නෙමෙයි. මේ ලැබිලා තියෙන ඕන තරම් ඒ පිළිමහ ගන්න පුළුවන්. මේ පිළිමැහිල්ල තමයි අපිට ඕන කරන්නේ. අපේ දන්නේ නැත්නම් 100 කෙනෙක්ගෙන් හරි ආච්චි කෙනෙක්ගෙන් හරි අහන්නේ යැත්තෝ එක්ස්පර්ට්ලා. ඉතින් මේ හිමාර පිළිමස්ම පිළිවන්න ඔයගොල්ලෝ ඇති හරිම සෞත්තු නිදර්ශනයක්. උන්ට කිව්වයි කියලා සරහ වෙන්නේ. ඕගොල්ලෝ කරන විනාශ, ඕගොල්ලෝ කරන නාස්තිකී, ඕගොල්ලෝ කරන ආදර්ශ නිසා අපි අත්තලා සීලා මුත්තලාගෙන් ගත්ත ආදර්ශයක් නැහැ. බුදුහාමුදුරුවෝ අත්තගෙත් අත්තාවක්. ඉරිකිත්ත දත්ත පදත්තාවක්. දන්නේ නැති දෙයක් නෙවෙයි උගන්නේ. කවදාවත් හිතන්න එපා මේ සූත්‍ර පිටික දන්නේ නැති වුණාට විනය නැති වුණාට පැවිදි වෙච්ච නැති වුණාට අනම්මනක් නැති වුණාන කතා නෙමෙයි මේ කරන මරිමෝඩ කණ්ඩික දකින්න ඕනේ. ඒක දකින්න ඕනේ යෝගාවචරයට වශයෙන් අපි අපේ පරිශ්‍රණය ප්‍රතිඵල වශයෙන්. දරද්දක් වශයෙන් නෙමෙයි. ඒකලල ඒක ඒකට මුණ දෙන්න. මුණ දෙනකොට මේ මේ උපදි උපදි වශයෙන් දර ගන්න අතර නිරුපදී ලැබෙන්නේ උපදීන් දැනගැනීමෙන් පමණයි. අපිට සමහර පිටකයක කරන පොඩි හැලුප් එකක් දීගන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. හෙල්ප් එකක්. නමුත් අනිත් එක නෑ පුරුෂෙක් වෙන්නවා. අනිත් එක සත්පුරුෂයෙක් නෑ හොඳ ආදර්ශයක් කරනවා. හැබැයි එකක් මම මතක් කරනවා කාගවත් අඩපාඩුවක් දැකලා පෙන්වන්න යෑමෙන් පැහිය වෙන්න හදන්න එපා. ඒකෙන් අපි ගොඩාක් අකුසල කර්ම කරනවා. මොකද අපි මේක තේරුම් අරගත්ත කොච්චර අමාරු වෙනද අපිට කාටවත් ඔක්කක් කරලා කියලා දෙන්න බෑ. ඒකට යාළ පින තියෙන්න ඕනේ. විලාම තියෙනවා. අපි ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්න ඕනේ ඒක බුදු බණක් ධර්මයක් තකුමක් වෙන්නේ. ආන්නේ ඉදිරිපත් කරොත් මේ ධර්මයේ අතින් අතට යවන පෙළපෙතකට පැතුපත් වෙනවා වගේම අපි සෑම වෙලකටම අපේ තියෙන අඩුපාඩුවක් වෙනත් අපේ රුචිආචකමක් හයි ඉස්මතු කිරීම හරහා ඒකේ තියෙන මේ අපිව දාල කරන්න පුළුවන් තත්ත්වෙ වෙනවනේ අපි ඒකේ ස්වාමිත්වයටපත් වෙනවා. ඒකට වෙන කෙනෙක් පස්සේ සාතික දෙන්න ඕන ගමක් නැහැ. ඒක වෙන්නකොටම සමන්න තේරෙනවා. අන්න වෙනද මං අනා ගන්න තැන මං අද අනාගාමී වුණා කියලා. මේ අනාගන්නේකම තමයි අනාගාමී වෙන්නේ. වෙන වෙනම අනාගාමීකමක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරන්න මේ වෙනකොට සෑහෙන සීලයක්, සෑහෙන අත්තරද ටිකක්, සෑහෙන භාවනාවක් කියපුවොත් මිස මේ වගේ කතාවක් කිලින් ඇහුවත් මුත්තේ දෙන්නේ නැහැ. ඒක පිළිවෙතන හිතනවා කරගන්නත් නරකයි. ඒ නිසා අපිට යම් ප්‍රමාණයකට මේක තේරෙනවනම් හරි වැරදි එකක් ටිකක් වෙනවා. ඒ මොකක්වත් නිසා නෙවෙයි අපි මේ වැරදි මෙච්චර කල යම් ප්‍රමාණික දවල් එළියේ සීයෙන් කරපු නිසා ගැඹුරු තේරෙනවා. ඒක කවදාකවත් ඒ ගැඹුරේ තේරීම මන්ද උත්සාහය කරන්නේ නැහැ. ඉදිරියට ජවයක් වෙනවා, ධෛර්යයක් වෙනවා. තව තවත් මේක ආයෝජනය කරලා ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවක්. සීල දිනාට තමන් කරගෙන ආපු වැඩ ලොකු ශ්‍රද්ධාවකින් ලොකු වීර්යයෙන් සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් ඉදිරියට ගෙන යාමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිරු දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව. දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා අනුමೋದනා ශීර්ෂයෙන් මුචිතා ශීර්ෂයෙන් මේ වැඩ පිළිවෙල වලට සම්බන්ධ වෙච්චි සංවිධානය කරපු පෙනීන උපනිවදා කරපු සියලු දෙනාට අප අපගේ සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරා. අප අපට මේ සම්බන්ධ වෙන වැඩ පිළිවෙලෙන් ප්‍රායෝගිකව සහ මූලධර්ම වලින් අපි කරගෙන යන වැඩේ ඍජු රතනත මතක් වෙන ධෛර්ය පිණිස අපටත් එකසේ හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරය දෙමු. ඒ අතර සිංහිත්ව අපි එත්තවචාච ආදී සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනා කිරීමෙන් ඉගෙන මොදන් කිරීමේ කටයුතු පෙළඹෙමු. එත්තවචාච ගම්මේ ඒ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තවචාච ගම්මේ ඒ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති ittavata cang ammi sampatam punya sampatam sabbe sattha anumodantu sabba sampatti siddhiya ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංග කන්තු දේශනා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් සුඛිතාවන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී